කවුන්ටර්ස්ලා ડોක්ටර්ස්ලා ඔක්කොමලා මුස්ලිම් මිනිස්සු භාවනා කරලා ඇතිවෙච්ච අත්දැකීම. Muslim experience of inside meditation කියලා ඒගොල්ලන්ගේ භාෂාවෙන් භාවනා කරලා පස්සේ තමයි ඇතිවෙච්ච අනිත් කිසිම ආගම වෙනස් කරලා නැහැ. නමුත් මේ මේ විපස්සනාව ගැන ගුණ කතා කරනවා. බුද්ධඝම වෙන්න කියලා කියන්නේ නැහැ. එළ යන්නේ මුස්ලිම් ලීග් ලීඩර් නේ සෙක්‍රටරි කියලා කියනවා. මේ වැඩේ කිරීමෙන් දිව්‍යඥාන්සේට විරුද්ධ වීමක් වෙන්නේ නැති බවට මම බග වෙනවා ඒ නිසා බය වෙන්න එපා. කොයින්ක සිස්ටම් එක නම් ගිහලා භාවනා කරන්න ඒකට අපි ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් කතා කරලා තියෙන කරන්නේ. දැන් කාලේ මේ තරුණ ළමයි ඉන්නේ ඒ දවස් 10 භාවනා කරලා ඒගොල්ලන්ගේ ජීවිතේ පස්සාවට ඇප්ලයි කරනකොට ඒගොල්ලන්ගේ අද කල්චරල් ටූරිස්ට් එකේ පළවෙනිදා තියෙන්නේ I have participated 10 days on site maintenance. හ්ම්. qualification එකක් නයි. qualification එකක්. ලංකාවේ ඒක කරන්න හදු අඩු ගන්න 10 පයිසල්ට. 10 පයිසල් සාර්ථක ගන්න ඒත් ලංකාවේ එච්චර කැමතිුනේ නෑ. නම් පයිසල් ගියාට විශේෂයෙන් සලකන්න මොකද ඔය insurgencies දෙකක් ආවා ඔය JVP එකයි ඊට පස්සේ තමෙන් ගියේ කිසිම තැනකට 10 පයිසල් ගිය ළමයි කෝස් ස්කවුට්ස් කරන ළමයි කවුවෙන්නේ නැති. ඒ දෙකේදීම දැකලා තිබුණා. ඒ අහුවෙලා තියෙනට කහුවෙලා තියෙන මේ දෙකට ගියේ නැති කට්ටිය කියලා. ජයාජාත මට මතකයි ජනාධිපති වෙලා ඉඳි කතා කරලා කිව්වා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවංකව සේවය කරන දාම්පාසල් ගුරු ගුරුවරයන් සහ මේ බාලදක්ෂ වැඩ පිළිවෙලට ඒක ඉන්න කට්ටිය මේවට හසුර ගන්න අමාරුයි කියලා. ඒගොල්ලෝ යන්නේ නැහැ මේවට. ඒක නිසා පස්සේ අදහසක් ආවා ඒක ලංකාවේ මේ සුදුසුකමක් කරන්න නමුත් ඒක නීතිගත වෙලා නැහැ. සම්පජඤ්ඤය කියලා කියන්නේ ඤ කියන වචනෙන් ඇවිල්ලා තියෙන ඤ කියන්නේ ඥානය කියන මේ ධාතුවෙන් ඤ කියන වචෙන් තමයි පඤ්ඤා ඥාන ඇවිල්ලා විඥාන සමිඥා සංඥා පඤ්ඤා ඔක්කොම ඇවිල්ලා තියෙන ඤ ධාතුවෙන් ඒක තියෙන්නේ මේ පිළිසිත දැන ගැනීම මේක නිසා සම්පජඤ්ඤය කියනකොට සම් කියන පූර්ව මොකද්ද උපසර්ගයත් ප කියන උපසර්ගයත් ජඤ්‍ය කියන දැනීම කියන එකට තමයි හිතලා තියෙන්නේ. ඒ නිසා අටුවාචාර්ය මහන්සලා දෙනවා සම්පජඤ්‍ය කියන එකට අර්ථ හයක්. ඤ්‍ය කියන්නේ දැනීම, ප කියන්නේ ප්‍රකාශ දැනීම. යා කොමන් සෙන්ස් නෙවෙයි ස්පෙસિෆික් නොලෙජ්. ඒ නිසා දැනීම වෙන්න පුළුවන්, ප්‍රකාශ දැනීම වෙන්න පුළුවන්. සම් කියන එකට අර්ථ තුනක් දෙනවා. සොයම් කියලා එකක් තියෙනවා, ආත්පසිබ් කියලා එකක් තියෙනවා, ඍජු කියලා එකක් තියෙනවා. ධම්කිත දැනීමක් කිසි කෙනෙකුගේ අවබෝධයෙන් තුරු ස්වයම්භූව දැනගන්නවා. ඒ දේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අංග සම්පූර්ණ බවටපත් වෙනවා. ඒක ලබන්නේ ඍජුවත් ඇති. ඒ නිසා දැනීම ප්‍රකාශ දැනීම තමා විසින්ම ලබා ගන්නාද ප්‍රකාශ දැනීම සම්පූර්ණ කර ගන්නාද ප්‍රකාශ දැනීම ඍජු අත්දැකීමෙන් ලබා ගන්නාද ප්‍රකාශ දැනීම කියලා අර්ථ රාශියක් වෙනවා ඒ සම්පජඤ්ඤය කාදාකත් පහළ වෙන්නේ සත්‍ය නැති තැන සතිය තමයි බේස් එක. සතිය ඇති තැනක සම්පජඤ්ඤය පහළ වෙනවා. සතිය වුණා වගේ නම් පිටිපස්සෙන් ඇති වෙන කරත්‍ය වගේ තමයි සම්පජඤ්ඤය. සම්පජඤ්ඤය ඉස්සර වෙලා සතිය වඩන්න බෑ. සතිය අන්දේක් විදිහට පෙන්නන්නේ. හැබැයි කකුල් තියෙනවා. සම්පජඤ්ඤය කොරෙක් විදිහට පෙන්නන්නේ බෑ ස්පීඩ්. නිසා කවදා හරි කොරා උඩට ගිහිල්ලා අන්දේ උඩට ගිහිල්ලා කොරා දැක්කට පස්සේ දින්නකට දෙච්චාම යන්න පුළුවන්. සතියට අතපය දෙනකොට කඟ ඇස් පේන්නේ නැහැ. ඥානයට ඇස් පේනවා අතපය නැහැ. ඉතින් ඒ නිසා කොරහස අධ්‍යාකාවිට එක නැගපුවාම දිනට දින එකතුලා යන්න පුළුවන් කියනවා. ඒකට මේ නිදර්ශන වශයෙන් කියන්නේ සතිය ඉදිකට්ට වගේ නම් සම්පජඤ්ඤේ නූල වගේ මහඬ නූල ඉස්සර ඉදිකට්ට ඉස්සලා යන්න තු නූලට කවදාකවත් බෑ රෙද්දක් කරා යන්න. ඉදිකට්ට ගියාට පස්සේ අදහම. ඒක දිගේ නූලේ තමයි ගැටේ නූලේ දිනව නැමෙන්න හැකිලෙන්න පුළුවන් ගැතිය. හැබැයි ඉස්සෙල්ලා රෙද්ද නැමෙන්න ඕනේ ටිකට් එකට. ඊට පස්සේ ඉදිකට ගියාට පස්සේ නූල පිටපස්සෙන් ඇවිල්ලා ගැටේදා. ජීවිතා මේ වගකීමට වැටෙන යෝගාවචරගේ වගකීමට වැටෙන්නේ සතිය පිහිටවන එක විතරයි. සතිය පිහිටවන සම්පජන්‍ය පාඩ. සම්පජන්‍ය ඇදිලා එනවා. අපිට තියෙන්නේ මේ සම්පජන්‍ය වැඩෙන්න අවශ්‍ය කරන පිටිය සකස් කරලා දෙන්න. එතකොට මේ රටක යුද්ධ කෝලහල නැති වෙනකොට රටේ අභිවෘද්ධියක් ඇති වෙනවා. යුද්ධ කොලාර දෙනකොට අභිවෘද්ධියක් එන්නේ සාමයක් එන්නේ ඒ නිසා යුද්ධ නැති වුණාට පස්සේ දියුණුවක් ඇති වෙනවා වගේ අපේ හිතේ මේ හිතගති නැතුව සතියෙන් සමාධියෙන් ඇතල දුන්නාට පස්සේ පිටිය ඉබේම ස්ථානෝචිතව ප්‍රඥාමති. ඒකට සම්පජන්ණය කියලා තමයි කියන්නේ. සිහි නුවණ කියලායි අපි එක සිංහට පරිවර්තන කරන්නේ සති සම්පජන්ණය කියන එක. සම්පජන්ණය හඳුන්වන්නේ නුවණ කියලා. සීය තමයි සතිය කියන්නේ මයින්ඩ්ෆුල්නස් and clear comprehension කියලා තමයි ඉංග්‍රීසියට දාන්නේ. හැබැයි මේ awareness කියන පදේ දෙක වැදට යනවා. සතියක් විස්තර වෙන awareness එකෙන් ඔය clear comprehension කියන එකත් විස්තර වෙනවා. ඒක නිසා ඒක සාමාන්‍යයෙන් එච්චරම කර සිංහලට දානවා වගේ ඉංග්‍රීසි පරිවර්තනය එච්චරම ඍජු පරිවර්තනයක් ගන්නවා. striking element, base element, and fire element. ignition element. Ignition element. මම කවුද රංජිත් මහත්තයාගේ කවුද මට කියන්නේ මේ වික්‍රමසිංහ මහත්තයා පංචිත් එමී පෙරත් මම කතා කරා ටෙලිෆෝන් එකේ අම්බුරා අම්බුරා ලොකු සාංශයක පරිගැතිල තන රය අතට ධම්මජී හඳුනන කියන්නේ කියලා රංජිත් කියලා කෙනෙක් කතා කරලා දීපිවි. අර සාංශය ලියනවා රංජිත් කියන එකත් කොහොම හරි දීසි කියලා කියන තමයි මෙන්න මේ පරිගැතිල තේරුවන් කියනවා කියලා මම. පස්සේ වහුවෙන්ද ගිහලා මම රංජිත් මහත්තයා කෝල් එකක් දුන්නා. මම ඒකට මම හිතන්නේ ඔයා වෙන්නදී නම්බර එක දෙන්නත් ඇත්තේ. නැත්තම් මේ නම්බර එක දන්නේ නැහැ. අර මීටිකලි මට වයින්දයක් කියනවා මම විනාඩි 5ක් ඇතුළත කතා කරා. මේ මාත් ආවෝ ඉතින් අපේ අර ටොක්ස් දෙකටම ආවා මම හිතන්නේ. අපේ ඉත වණ්ඩාගාරික මහත්තයාගේ මල්ලි. හරි අපි යනවා මේකට ඕක මේ මේ පඬිසාංශේ නිතරම භාවනා කරනකොට සමථය සහ විදර්ශනා දෙක වෙන් කරලා අඳුරගන්න අන්තිම අඩියම තියෙන බිල්ඩින් බ්ලොක් එක විදිහට ඕක උගන්වනවා. දැන් වට මට තේරෙන්නේම නැහැ. ඉතින් අවුරුදු තුනක්ම බණ ඇහුවා. මොන විදියෙන්වත් තේරෙන්නේ නැහැ කියනවා ඒ ට්‍රාන්ස්ලේටර් හොඳයි. ਉਹ කියනවා base element, strike element and the ignition element. ඉතින් මම සායද ඉතින් ඒක සායදෝ බුරුම් භාෂාවෙන් කරන ඒකත් මට ෂුවර්. ඉතින් මම හව මේකේ පාලි වචන ටික මට දෙන්නේ කියලා. එන්න මම අත්කම මම තව දවස් සුමානකින් ලංකාවට එනවා කියලා අවුරුදු 6ක් ඉන්න වෙලාවේ. ඉතින් සායදෝ මම දන්නේ මේක හරි වැදගත් තමයි හැම පාලි වචන මම දන්නේ. සායදෝ දැනගන්න නැති වෙන්න විදියක් නෑ. සායදෝ චත්ත සංගායනාවේ පොත්වල අවසාන සෝදක මේ මණ්ඩලේ හිටියා. මම පාලි වචන දෙක දුන්නේ. ඊපස්සේ මම ඇවිල්ලා බණ කියනකොට මේ ත්‍රිකරති මට ඕනවා ඕක කියලා දෙන්න. අත්දැකීමක ආහනකොට, දකින්නකොට, ස්පර්ශ කරනකොට හැම එකේම ওই පැතිකඩ තුනක් තියෙනවා. ඒ පැතිකඩ තුන හොඳට දැනගත්තට පස්සේ මේක නිකන් මේ කැමරා එකකින් කොහොමද ෆොටෝ එකක් ගන්නෙ? ප්‍රොජෙක්ටර් එකකින් කොහොමද ෆොටෝ එකක් ප්‍රක්ෂේපණය කරන්නේ? මේ මැෂින් එක කොහොමද රෙකෝඩ් වෙන්නේ? ඒ වගේ සෙල්ලමක් මේකේ තියෙනවා. ඇහ කියන්නේ කැමරාවක්, කන කියන්නේ රෙකෝඩින් මැෂින් එකක්. හැමතැනම වෙන්නේ එකම මෙකැනිසම්. හැබැයි ඉතින් අර කැමරාව ගැන බලන්නකො බලන දේ ගැන බලන්න ගියාම කටත් අරගෙන බලනවා. කට අරින්න ඕනේ බලන්න ඒ වරකට ඇරෙනවා. ඒ තරම් අපි බලන දේට අහු වෙනවා කැමරාව මතක නැතිව. අහනකොට අහන දේට අහු වෙනවා මේ රෙකෝඩින් මැෂින් එකේ වෙන දේ මතක නැතිව. ඉතින් ඒකට මේක අවශ්‍යයි. මේ strike element base element ignition element කියන එකේ පහේ වචන තුන වෙන්නේ ස්ට්‍රයික් එලිමන්ට් කියලා කියන්නේ ආරම්භන බේස් එලිමන්ට් කියලා කියන්නේ ద్వාරය ඉග්නිෂන් එලිමන්ට් කියලා කියන්නේ තදුකපයි අරමුණක් ඇවිල්ලා ద్వාරයට වැදිච්චාම එයින් ඇති වෙන දේ තමයි තදුකපන තත් උපපන්න තත් එයින් නිපන් කියන එක මේකට තජ්ජා කියන වචනේ පාවිච්චි කරනවා තජ්ජා කියලා කියන්නේ එයින් ජනිත මේ දෙක ගැටීම නිසා ජනිත දෙයක් ඉතින් මේක මේ බුද්ධාගමේ මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරාට කාල් මාක්ස් තුමා ওই ඩයලෙක්ටික් මැටීරියලිසම් කියන පොතේ thesis antithesis and synthesis කියලා තමයි කිව්වේ. මොකක් හරි thesis තියෙනවා ඒකට ඇවිල්ලා antithesis එකක් වැදුනට පස්සේ අලුත් synthesis එකක් සිද්ධ වෙනවා. දැන් ෆොටෝසින්තසිස් වෙනකොට මේ කියන මේ ප්‍රාක්ලාස්මෙට සූර්යාලෝක වැදුනට පස්සේ පිස්තෙන් නිෂ්පාදනය වෙනවා. ඒ වගේ හැම සිද්ධියකදීම මේ අපේ ඇහි සංවිධිතාවයට වස්තු රූපයක් වර්ණ රූපයක් ඇතුළේ වැදුච්චාම පෙනීම සිද්ධ වෙනවා. කනේ කම්බලේට සද්දයක් ඇවිල්ලා වැදුච්චාම ඇහිම සිද්ධ වෙනවා. නාසයේ තියෙන මේ සංවේදිකමට ගඳ සුවඳ වල වැදිච්චාම අපි ගඳ විඳිනවා. දිවේ තියෙන රසනහරවලට රසයක් වැදිච්චා රස විඳිනවා. කයි තියෙන සංවේදිකාවෙන් මොනවාරි වැඩිචාම පහසක් විඳිනවා. මනසේ තියෙන සංවේදාර ධර්මතාවක් ඇතිච්චාම දැනීම සිද්ධ වෙනවා. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවාට කියනවා ආරම්භය කියලා. ඒක බාහිරයි. ඒක වෙල වදින ద్వාර වලට කියනවා ඇහ, කන, දිව, නාසය, කය, මන කියලා. ඒක බොහොම ප්‍රසාද රූප. එතකොට රූපයක් ඇවිල්ලා හැට වෙනකොට පස්සේ උපන් දෙයට අපි කියනවා පෙනීම කියලා. කණ්ඩ කරන ශබ්දයක් කරුණාට පස්සේ එයින් නිපන් දෙයට අපි කියන ඇහිම කියලා. ගඳ වලින් රස වලින් පහස ලැබෙන කියලා. ඉතින් මේකෙත් තියෙන හරි විචිත්‍රතා මේ රූපයක් ඇවිල්ලා කනට වැදුනට කිසි වෙනසක් ඇති කරන්නේ නැහැ. රූපය ඇවිල්ලා ඇහැටම වදිනවා. රූපයක් ඇවිල්ලා මේක වෙන කොහේ වැදුනක්වත් ඒ දැනීම දැකීම සිදු වෙන්නේ නමුත් සද්දයක් ඇවිල්ලා හැට වැදුනට වෙන කොහෙවත් දුන්නට සත්‍ය අඳුරන්න බෑ. ඒ කියන්නේ ශබ්ද තරංගික අදාළ කරන්නේ කම්බරේටමයි. නාසයේ තියෙන ගඳ මෙන්නේ නැහැ නැති වුණාට පස්සේ වෙන කොහෙකින්වත් අදාළ නැහැ. ජීවිතේන රස මේ ඇඟේ කොච්චර ආහාර ගෑවත් රස බලන්නේ. පහසත් එහෙමයි. ඒ නිසා ඒ වහරුවේටම ස්පෙસિෆික්. ඇහැට රූපෙමයි ඒ දෙක ගැටිච්චා වෙන දේ පිළිගමයි. කනට ශබ්දෙමයි ඒක ගැටගෙන ඇති වෙන්නේ සත්‍ය හිමමයි. ඉතින් මෙන්න මේ දේ අපි දානවා දැන් ආනාපාන. ආනාපානදී අපි ක්‍රියාත්මක කරන්නේ ద్వාරයේ විදිහට කයේ තියෙන සංවේදකම්. මේ කයේ තියෙන සංවේදකම අපි ඉස්සල්ලාම ඉඳගත්තාම මුළු කයම කියන්නේලා. ඊපස්සේ උඩු කයට අරගෙන හරියට එක තැනකට පොට්ටු මෙතෙන් හුස්ම රැල්ල වදින වැඩිම වදින එතන එතන තමයි කය කියලා අපි හඳුනගන්නේ. කය නියෝජනය වෙන්නේ හැපෙන තැන. ඒකට මේ හැපෙන තැනට ස්පර්ශයක් ගන්න බෑ පිටි මොනවාර ඇවිල්ලා වැඩි නැතුව. ඒ කියන්නේ ඒ ద్వාරයට බෑ සංඥාවක් නිකුත් කරන්න කවුරු ඇවිල්ලා කුසි කැවිලා නැත්තම්. කවුරු ඇවිල්ලා ඉද්දෙන්නේ නැත්තම්. කවුරු ඇවිල්ලා පීරි ගෑවේ නැත්තම්. ඇචිල් වෙන්නේ නැත්තම්. ඉතින් ඒ නාසයේ තියෙන නාසිකාග්‍රන අපි කියන්නේ එතන තියෙන සංවේදීනට උලංකාර තමයි ඇවිල්ලා අතුල්ලා. ඉතින් අතුල්ලනකොට ඇතුළේ උලක් පාර මෙහෙමයි පිටින් උලක් පාර මෙහෙමයි කියලා ඒ දෙක වෙන්කොට හඳුනා ගන්නකොට අපි වැටහෙන දේ තමයි ගැටීමේ ගැටෙන පද උණුසුම සිසිලස කම්පන චංචල වෙනස්කම් සිදුවේ. ඉතින් ඒකට භාවනා කරන කෙනෙක් එයාට තියෙන සම්මත උපනිෂ්ඨේ සම්පත්තියක් නම් ඒ පුදුලට සාමාන්‍යයෙන් ඒ ద్వාරයේ හෝ තදෝපන්නේ වැටෙන්නේ නැහැ. එයාට වැටෙන්නේ හුස්ම රැල්ල විතරයි. අරමුණ පමණයි. විපස්සනා කරන එකට අරමුණයි හැපෙන තැනයි ඒ දෙක හැපීම නිසා ඇති වෙන උපන් ඉග්නිෂන් එකයි තුනම පේනවා ඒක නැවතත් කියනවා සමත යානිකයට පේන්නේ අරමුණ විතරයි ద్వාරේසා තදෝපන්න අදාළ වෙන්නේ කොච්චර භාවනා කරත් අර කොහෙද වදින්නේ කියනක අහුවට බලපෑම් කරන්නේ අර කියන්න ගන්න. ඒ වගේම වදිනකොට ආස්වාස්ය මෙහෙම ප්‍රසවාසය මෙහෙමයි කියලා යාට දෙන් කළ කියන්නේ. හැබැයි හොඳ භාවනාවක් තියෙන සතියක් තියෙන සමාධියක් තියෙන ධ්‍යානයක් ලැබෙනවා. මේ අරමුණේ තමයි හිටියේ. ඒ කියන්නේ හුස්ම රැල්ල විතරයි හිටියේ. මොකද විපස්සනා තියෙන එකනට ධ්‍යාන මොනවාක් නැත්නම් මේ හුස්ම රැල්ල වැඩිම වදින්නේ නාසිකාග්‍රේට උඩුතොලේද වමේද දකුණේද. එතන උදරයේද කියලා ෂාප්නස් එක තියෙනවා. තාම සත්‍යයේ අන්තම් පටන් ගන්නවා. ඒ වගේම ඇතුළේන හුස්ම රැල්ල වදිනකොට මෙහෙමයි. පිටවෙන හුස්ම රැල්ල වදිනකොට මෙහෙමයි කියන එක හොඳ ලස්සනට වෙන් කරලා කියන්න පුළුවන් ගැටියක් තියෙනවා. අනේ ඒක තමයි මේ පරිසංස කියලා දෙන්න ඕනේ. යම් කෙනෙක් භාවනා කරලා ඇවිල්ලා මම ආස්වාද කරනකොට මම නාසිකාග්‍රේ වැටුණා ඒක සීතලට වැටුණා කියනවනම් ගෙස් කරන්න පුළුවන් මේ මනසට විපස්සනාව අල්ලනවා යම් කිසි කෙනෙක් කියන මම භාවනා කරා මට මේ මේ හුස්ම දැනීම සිද්ධ වෙනවා හැබැයි කොතනද දැනෙන්නේ ඇත්තටම කොට තමයි පිටේනොට මෙහෙමයි කියලා වෙනසක් නැහැ කියලා ඒක එච්චර මුසුදුසුකමක් නෙමෙයි යාගේ අපිට කියතයි කොහේ යාගේ සහජ ගති උපනිෂේ සම්පatti කියන්නේ සමතේ පැත්ත. ඒකෙන් ගිහින් පස්සේ පුළුවන් යාට මේ මේ කුආරේසත් අදුප්පන්නේ නැතුව ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මේ යෝගාවචරේකට තමන් වශයෙන් හෝ ගුරුවරයෙක් තමන්ගේ ගෝලියෙක් හෝ මේ අය සමස්ත කියන්නේ විපස්සනා යන්නේ කියලා. අර කතාගෙන එන්නේ පෙර කොයි කෙහෙලා ගන්න දැන පොල් ගහ ගන්න දැන කියලා. අරක යන කාලෙන් කියන්න පුළුවන්. අන්න ඕකේ තමයි කියනවා අල්ලන්නේ. ඒක හැබැයි දන්නේ නැති වුණාට භාවනා කරන්න බැරි නෑ. මේක නිකන් ටීචර්ස් හෑන්ඩ්බුක් එකේ තියෙන තොරතුරක්. ඒක හැම කෙනෙක්ම නැස යුතු නෑ. දන්නවනම් හරි දේසි. ඒක මම හිතන්නේ අපි වගේ කාලේ මම මරණ හරි වැදගත් වෙනවා. මොකද අනුගාණේ අපි තුනෙන් එකක් හරි තියෙනවා කියලා දන්නවනේ. මේ පාස් මාක්ස් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තිස්තර තියෙනවා නම් සාමාන්‍ය පාස් එකක් දෙන්න පුළුවන්. අපෝ ඒ අනිත් දෙක නැත්තම් ගන්න බෑ පන්තියට එන්න එපා කියලා ඒකයි හරි අසාධාරණයි. සනස් ඒකම මන්තනේ අර අර සබ්ජෙක්ට් එක මම මට හරි කැමති සබ්ජෙක්ට් එක. අර ලෝකයේ මැවීම පිළිබඳ ප්‍රශ්න. ලෝකයේ මැවීම පිළිබඳ ප්‍රශ්නේදී සාවධානව කන්දේ. අපි සත් රූප වේදනා සත් සංස්පස්ස ඔය කොමවගත්තේ මම වාසනයක් කරන්නේ එතකොට බුදුරජාණන් ලෝකයේ මේ අපි පංචස්කන්ධයෙන් නැවුවයි කියන්නේ මේ මවල තියෙන දේ අත්වශයෙන් මේ දේ නෙවෙයි එතකොට අපිට පේන වර්ණය අපිට ඇහෙන ශබ්දය ගන්ධයයි ස්පර්ශයයි කොම අපි ඥානෙ මවගත්තේ උදාහරණයක් ඇත්තට විඥාණය කියන්නේ බෑ අපිට කියතකේ සංඥාවක්. සංඥා. ඒකට උදාහරණයක් මට මතකයි මේ ස්පේස් වලදී බලනකොට කල් සමා වෙනවට මම කියනකොට මොකද ස්පේස් වලදී බලනකොට එක තැනක පෙන්වනවා මේ ශිෂ්ටාචාරය පිළිබඳ සංකේතයක් හරි ස්ක්වයර් පිලර් එකක් වෙනවා. ඉතින්දී මේ මම ඔකට කර එමයි ෂුවර් නෑ. ස්ක්වයර් පිලර් එක පෙන්වනකොට මේ කොහේවත් මිනිස් වාසියක් සතෙක්ව නිරිතනක මේක පෙන්න. ඒක මට හිතනවා ඒ වෙලාවෙත් ඔක හිතනනම් ලැබීම පිළිබඳ ප්‍රශ්න. ඒකට අර ඔය හිස් අවකාශය තිබුණා. ඕකේ තේරුමක් නැහැ. දැන් හඳට ගියොත් ගෙමින් ගියොත් ජීවිකුත් නැත්තම් ලෝකෙ මැවිලා නැහැ. එහෙම නැත්නම් ඒක නිසා කියනවා හද්දකලයක් මත හඳුන් ගහක් වැටුණට සතිය ඇහිලිය. අමුකක් නැහැ සත්‍ය අහන්න අමු කැලේ විශාල හඳුන් ගහක් වැඩනවා දරතරක් කාලා දරතරක් කාලා කියන්න බෑ. බෑ කියන්න බෑ. කියන්න බෑ. සද්දයක් ඇහි සද්දයක් තියෙනවා කියලා. ඒ සෙන් කෝන් එකක්. සෙන් බුද්ධහන් කෝන් එකක්. හත් දවසක් කෑවිච්ච නැති කැලයක් මැද විශාල හඳුන් කැලයක් වගේ හඳුන් ගහක් වගේ ඒක සද්දයක් තියෙනවා කියලා. සද්දයක් නැහැ. සද්දයක්වත් නැහැ, පාටකුත් නැහැ. ගඟකුත් අහන්න කෙනෙක් නැහැ. අහන්න කෙනෙක් නැතිවට සබ්දයක් තියනවා කියලා. ඉතින් ඕන කෙනෙකුට ඕන එකක් ආගි කරතයි කියන්නේ. විශ්ව නැතුනට තොන සබ්ද කියනවා කියලා ඒක කියනවා මේ භෞතිකවාදියා. භෞතිකවාදියා කියනවා ඒක අහන්න කෙනෙක් ඕනේ නැහැ ඒක සබ්දයක් තියනවා කියලා. ඒක ශුන්‍යතාවාදී ගන්න කරා කියලා කියනවා දීප කතා කරනවා. අහන්න මිනිහෙක් නැත්නම් කොහෙද සබ්ද කියන්නේ කියලා එයා සම්පූර්ණයෙන්ම නැහැ කියන්නේ. අපිට එනවා මැදමාවට පින්න වෙනවා. මොඩකම තියෙනවනම් සත්‍යයක් තියෙනවා. මොඩකම නැත්තම් මොකටද මේ අහගෙන හඳුන් කැලයක් පිළිවෙන කතාව උගල්ලා දාන්න පස්සේ. මේක ඒක වැදගත් කියලා කියන්නේ මේ අපි පංචබල කණ්ඩේ ගැන ගොඩාක් අපි තර්ක කරනවා නිසානේ මම අපි කියන්නේ මේ බොහොම ගැඹුරු ගන්න. මොන පංචබල කණ්ඩේ තියෙන මොන මොකනයි කියලා. ගැඹුරු කියන්නේ අපි ඒ තරම් ගැඹුරේ මවල තියෙනවා. හැබැයි ඌ මවක නෙමෙයි මම මවල තියෙන්නේ අපිට එන හැමදාම හැම හැක්සි වෙනවා මේක අරකයි. හැමදාම ගහ ගන්නවා. ඒ කියන්නේ අර මම ඉඳත් අර දැල්දින් වල කිව්වේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඒක පෙන්වන්නට ලස්සන උපමාවක් කිව්වා. භාවනා කරනවා අපි ගහක් ඇතුළට වෙලා උදේ පාන්දර. එතකොට ඊට පායලා තියෙන ළඟ තියෙන තන බින්දු තන පත්‍රයක් අග ගිය බින්දුලක් ඇවිල්ලා තියෙනවා. ඒකෝට එතන මට හොඳට වෙන දේ දුන්නක් අපිට දෙනවා. ලස්සන පේන දේ දුන්නා. ඒකට මම ළඟ තව එක්කෙනෙක් අතන භාවනා කරනවා. ඉතින් මට මොකද ඉතින් ඊස්තරික් ෆීල් එක කියලා මචං බලපංග ලස්සන දේදුණා කියලා මම ළමයිලාට අර එක නමුත් එයා බැලුවට තේරෙන්න දෙන්නේ නැහැ. එයා බලන්නේ ඒ ඇන්ගල් එක නෙමෙයි. ඉතින් දන්න මේ කතා කරන එක නම මේ විහිළු කරන කෙනෙක් නෙමෙයි මාව ડિස්ටර්බ් කරලා පෙන්නනවා. ඉතින් බලලා කියනවා කවන්නේ කවන්නේ. ඒකට මෙයාට තේරෙනවා මේ ඇත්ත ප්‍රශ්නෙදලා නෙමෙයි කතා කරන්නේ. මම පෙන්නේ නැද්ද? එයාත් නෑ කරවන්න දුන්න කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මෙයා ඒත්තු ගන්න නදන ඔබ ඇත්තටම දේශන දැක්කම මම කියන්නේ මේක කොච්චර රසවත් දෙයක්ද ඊරපායනේ. ඒකට ආරය කියනවා ඔබ ඇත්තම ඇවිල්ලා මෙතෙන් ගිහලා බලමු ඔබට පේනවා. ඇත්තට කියලා බලන්න පේන්නේ. ආරයට කියනවා එන ඔබ මෙතන ඇවිල්ලා බලපන්. එයා බලනකොට එයාට පේනවා. ඒක එකක් තියෙනවා. දෙවෙනි එකන බලනකොට පළවෙනි එකනට පේන්නේ නැහැ. එයා මේ සීටේ අයින් වෙනෝනේ. එනිසා දේ දුන්නේ එතන තියෙන්නේ ඒ ඇන්ගල් එකට විතරයි. දේ දුන්න කියන එක පොඩි ක්ෂණයක් වෙනස් කිලම නැති. ඉතින් මුළු ලෝකෙම ඒ වගේ අපි බලන දෘෂ්ටි කෝණයන්ව තමයි මේ දේවල් ඒ බේ බවට පත් වෙන්නේ. ඉතින් ඒක තමයි සර්වචන් කියේ තේන යේන යේනයි මඤ්ඤති සතෝතං හෝති අනිසා. යමක් යමක් ගැනම මඤ්ඤණා කරොත් ඒ නිසා මේක වෙන අන්දයක් බවට පත් වෙනවා. ඒක දැන් හදලා තියෙන ෆිල්ම්ස් දෙකක් එකක් තමයි වට බ්ලිප් ටූවි නෝ කියලා එකක්. ඒකත් හරි ප්‍රසිද්ධයි ඒ DVD වල දිනවා ඔක්කොම කැමරේ ප්‍රයිවට් එක තමයි යන්නේ. ඒකේ ලෝකේ ඉන්න උත්තම ක්වොන්ටම් ෆිසික්ස් කරපු කට්ටිය ඒ බ්ලීප්ස් මේ ලෝකේ මතුවෙනවා මේක මොකක්ද කියලා දන්නේ හැබැයි හැම කෙනා මේක අල්ලන්න හදනවා. ඒ Taman දකින්න හැටියට. දෙවෙනි එක the rabbit hole මොකක්ද කියලා දෙක. දෙවෙනි ෆිල්ම් එක අර අර අර ටීම් එකම හදන්නේ ඉස්සරහට යන ෆිසික්ස් කියලා අපිව බඳලා ත්‍රිමාණ රූප වශයෙන් පෙන්වන එක ඇත්ත වශයෙන්ම නැහැ. මේ පේන දිග බලල උස මේ වර්ණ මේ සටහන් කිරීම ඔක්කොම ඒ වෙලාවට අපි ඒකට පටවන්න දෙයක් කියන එක දිගට විස්තර කරන ක්වොන්ටම් ෆිසික්ස් වලින් පෙන්නනවා මේ non dualistic non local phenomena කියලා එකක් තියෙනවා. non local phenomena කියලා කියන්නේ මේ එකම තැනකින් මුකුත් වෙන අංශු දෙකක් ස්ථාවරමත් වේගයේ ලෝකයේ කෙලවර දෙකට ගියාට එකක වෙනස් වෙන වෙනස් වීම අනිත් කෙලවරේ තියෙන අංශුවේ ඒ හා සමානම ඒ වෙලාවෙම වෙනස් වෙනවා. නන් ලෝකයි අන්සර්නිටි ෆිසිකල් කියනකොට අන්සර්නිටි එක කෙලවරක් නන් ලෝකල් ෆිනොමිනා කියලා කියනවා එතකොට අර තියෙනක ඉඳලා මෙතෙන්ද මේ දෙක කනෙක් කොහේ කාලය සහ දේශය කියන අර මානේ හරහානේ වෙන නන් ලෝකල් මේක අපි නිල් ආවට පස්සේ ෆිසික්ස් ඔක්කොම දෙදලා ගියා ඒ කියන්නේ නිව්ටෝනියන් ෆිසික්ස් බොරු නෙවෙයි කියන හදට යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ නමුත් දැන් හොයන්නේ වයින් අරක සම්පූර්ණ ක්ලාසිකල් ෆිසික්ස් දැන් නියු ෆිසික්ස් වලින් නියු ෆිසික්ස් විතර කරන්න බෑ. ඉතින් ආගිය පාර මම අනිගේ වර්ණය අතර මේ පොතේ ලියලම තියෙනවා. ඔය ග්‍රැන්ලි දාරවත් මාත ලියලා තියෙනවා මයින්ඩ් සයන්ස් කියන පොතේ ප්‍රොෆෙස් එකක්. ඒක ලියලා තියෙනවා දැන් අලුතෙන් හොයාගන්න ෆිසික්ස් වල තාමත්ම ඒවට කියන්නේ ක්වොන්ටම් පාටිකල් ෆිසික්ස් කියලා. අංශු අංශුත් නෙවෙයි අණුත් නෙවෙයි ප්‍රෝටෝන් නියුට්‍රෝන්ස් නෙවෙයි ඊටත් වැඩි පුංචි පාටිකල්ස්. ඒ පාටිකල් ෆිසික්ස් කොහොමඩක්වත් නිව්ටෝනියන් ෆිසික්ස් වලින් විස්තර කරන්න බෑ. ඒක විස්තර කරන්නේ බුදුසසුන අපි දේශනා කරපු සූත්‍රවලින්. කොහොමඩක්වත් ගන්න බෑ ෆිසික්ස්. ඒක නිසා සූරංගම සූත්‍රය විශාල වශයෙන් දැන් මේ දවස්වල ස්ටඩි කරනවා. ඉතින් මං කිව්වේ මේ විජහට ගිහිල්ලා බැලුව පුරුදුම සූරංගම සූත්‍රය. අනේ එහෙම එකක් නැහැ. බණ්ඩමකේ මහායාන සූත්‍රය. ඊපස්සේ මහත්කේ යාළුවා වෙලායි මම කම මේ අනිසංශේක මේ අපේ එකක් නෙවෙයි කියලා පස්සේ මම විවර ඉබෙන කියලා ජීමාත් ඇවිදින කියලා බලනවා කරනවා පොඩ්ඩක් අපිට කියලා දෙන්න. හරි නියත තමයි. තමයි ලංකාවේ හිටපු මේ සයන්ස් මේ සොසයිටි එකේ ප්‍රෙසිඩන්ට් විද්‍යාවර්ධන සංගමයේ. ඒ වගේම මේ රේඩියෝ ඇක්ටිව් මේ සොසයිටි එකේ හිටියා. කලම් කරන්නේ. පස්සේ ආ ටොක් එක දුන්නා. අදියා කතා කරලා කිව්වා යා ඒ සූත්‍රය ඉගෙන ගත්ත ඔක්ස්ෆර්ඩ් වල එයාගේ PhD. සූරංග සූත්‍රය. ඒකේ පෙන්නලා දීලා තියෙනවා මේ සියල්ල එකක් වෙන හැටි ආ එකක් සියල්ල වෙන හැටි. ඉතින් බොහොම පැහැදිලි සරල ප්‍රශ්නයක් එතනදී. නමුත් ඒක බුදුජානක විස්තර පසුපාගෙන අරුත් මේකක් තමයි. විස්තර කළ දීලා තියෙනවා ඕනෙම දෙයකින් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඔය කිසිම මේ වගේ ඔය කියන ස්ථිර සම්බන්ධතා නැහැ. මේ ලෝකේ ධර්ම අනිශ්චිත දෙයක්. ඒ වගේම මේ ඒ සම්බන්ධතා නැති නිසා කියන්න බැරි නිසා ඒක අනිවාර්යෙන් දුක පිණිසමයි පිටන්නේ. ඔබට මේ දේ වෙනවමයි කියලා අඩු ගන්නවට කියන්න පුළුවන් නම් අඩු ගන්න. මටවත් අඩු ගන්න ලකුණු හම්බ වෙනවනේ. මටත් ලකුණු ගන්න බෑ. ඒක කියන දේ වෙන්නේ නැහැ. මොකා කිව්වත් කියන දේ වෙන්නේ නැහැ. ඊටදී වෙනත් කොම්බිනේෂන් ඕන තරම් වෙන එක ඒක අනිවාර්යයෙන්ම උත්සාහ කරමු. අනිවාර්යයෙන්ම අපේ ආත්ම නිෂේධනය කරමුයි. අනාත්මයි දුකයි අනිත්‍යයි. ඉතින් ඒකට කියව දැන් කිසිම විදිහකට නිව්ටෝනියන් ෆිසික්ස් වලින් බෑ. ඔය අයින්ස්ටයින් ෆිසික්ස් ඔප්පු කරන්නේ දැන් බුදුජාන විශ්වයේ තමයි යන්නේ. ඉතින් පොත් කීපයක් කියලා දෙනවා. එක පොතක් තියෙනවා soul soul of the physics of the soul කියලා. හැබැයි ඊට ඉස්සර මම කියන්නේ ඕනේ තාවෝ ෆිසික්ස් කියලා පොතක් කියනවා. අවුරුදු 20කට ඉස්සරලා පිළිජොක් කප්පලේ. ඊට පස්සේ දැන් ඒ සාමනාසේ විගත යනවා ඊතර පොත් ටිකක් පරිවර්තනය කරන්න. ඒ තාවෝ ෆිසික්ස් අතන බුද්ධ ආගම නෙවෙයි Hindu ආගමේ තියෙන වලින් පෙන්නලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා Hindu ආගම කාර්යකර්තාවක් මට චෝදනා කරන්නේ විද්‍යාඥයෝ චෝදනා කරලා නැහැ අවුරුදු 20ක් පොතම රිවිෂන්ස් 10 15ක් ගිහිල්ලා තියෙනවා කිසි කෙනෙක් චෙක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් physics of the soul කියන එකේ යේන යේනි මඤ්ඤති සතෝ තං හෝති අඤ්ඤතා කියන එක නොකිය යමක් යමක් යම ඔබ කල්පනා කරුවොත් ඒ නිසා මේක අන්ධයක් වඩපත් වෙනවා කියන කොප්පු කරලා. කරකට මම මතක් කරනවා ඔබ කල්පනා කරුවා කල්පනා කරන නිසා මේක වෙන දෙයක් නම කරනවා. ඔබත් වෙන කෙනෙක් වගේ ඔබ්සර්ව් ඉෆෙක්ට් එක. ඔබ්සර්ව් ඉෆෙක්ට් එක. ඊට පස්සේ කාගේ කෙනෙක් දෙන ෆිසික්ස් ඔෆ් ද අන්නෝන් කියන. එළියු කියන්නේ නිව්යෝක් යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් ෆිසික්ස් ප්‍රොෆෙසර් ඌ කිචියු පොඩිලා ජාපකාරී. මිනිහා බුද්ධාම හැදිවන් තියෙන කෙනෙක්. අර ෆිසික්ස් ඔෆ් ද සෝල් කියලා කියන ගෝස්වාමි කියලා ඉන්දියන් එකනේ දැන් ඇමරිකාවේ කොහොසත්ම 10 දෙනාගේ එකනේ. ඒ තරම් මිනිහා ලියනකොට අල්ලලා ඒක ඔගේ ලස්සනට පෙන්නලා දෙනවා ඉස්සර මිස්ටික්ස් කියපුවා දැන් සයන්ටිෆික් වෙලා තියෙනවා ඒ වෙනස් වෙන හැටි නිසා ඒ ద్వාරේසා කඩුපන්නේ අරමුණු දෙක ගැටෙන වෙලාවේදී මතුවෙන තදුපපන්නේ සම්පූර්ණ අත්‍යකිට කොයි එකක් වෙනවද කියලා පෙන්වන්න හදන මේ නෙමෙයි බඩකි අන්තරතන තදුපපන්නේ කියන්නේ කොට ඉග්නිෂන් ඉග්නිෂන් ඒක ඒ ඇති වෙන දේ තජ්ජා කියන එක ඉන්නේ පස්සේ ඒක හැමදාම අලුත්. අපිට ෆිසික්ස් වල ගන්නනේ මේ මෙච්චරම එහෙම දෙන්න බෑ. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, සයන්ස් කියන්නේ රිපීටබිලිටි. දැනග කරපේක තාතංක පෙන්වන්න පුළුවන් ඒක සම්පූර්ණ අභියෝගයක් කියලා දැන්. කෙවිසිල් කරනවා නම් බොරුවක්. ඒ හේතුව එකම මිනිහා එකම මොඩියා වැළුවොත් එකම දේ වෙනවා කියලා කියනවා. කොච්චර දරුවෝ කොච්චර මේ දක්ෂ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් බැලුවත් බලන එක මොඩ යන මොඩ වෙන්නේ මොඩකම තමයි කියන්නේ. යන්ත්‍රේ කොච්චර සියුණක් බලන්නේ මොඩ යන තේින්නේ උගේ මොඩකම තමයි කියලා කියනවා. ඔය සන් ලෝකල් ෆිනොමිනා එකයි එතන ගියාම uh, තවත් අන්නේකින් ඔප්පු කරලා දෙන්න තියෙනවා. ඒ මනුස්සයා බලන්න යන්නේ කල්ලාතුම හිත හදාගෙන ඌට ඕනේ තමයි පේන්නේ. ඕනම දෙයක කරන්නේ. ඒකල කියනවා ඔය අන්තිම කුඩාට පාටිකල් එකක් කඩපුවාම දැන් ක්වොන්ටම් එකක් කියලා කියන්නේ එනර්ජි පුංජයක් විතරයි. ඒ එනර්ජි පුංජය ද්‍රව්‍යයක් කියලා ගන්න පුළුවන් ශක්තියක් කියලා ගන්න පුළුවන්. ඒ දෙක අතර මාරු වීම කාටවත් කියන්නේ. එනර්ජි පුංජය ද්‍රව්‍යයක් බවට පත්වෙච්ච ගමන් ගුරුත්වාකර්ෂණයට අහු වෙන හැඩයක් සහ මේ ආකාරයක් එනවා. එනර්ජි වශයෙන් තියෙනකොට ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. හැඩයක් නැහැ. shape and manner නැති මේ දෙක අතර ඕන වෙලාවක වෙනස් වෙනවා. ඊට පස්සේ අපි හිතමු ද්‍රව්‍යයක් වඩ පත් වෙනවා කියලා පත් වෙනා පස්සේ නැතුවම බැරි ක්වොලිටිස් එකක් එනවා. ඒකට වේගයක් සහ ස්කන්ධයක් යම් වෙලාවක අපි අපේ තියෙන ඉතාම ගැඹුරු මැෂින් එක වේගය බලන්න බැන්නෝ කවදාකවත් මේ මැෂින් එකෙන් ඒ වෙලාවට ස්කන්ධය බලන්න බෑ බෑ බෑ බෑ. බර බලන්න මැෂින් එකේ මොකද වේගය බලන්න බෑ. මේ දෙක කවදාකවත් එක ඇහිලා බලන්න විකලක දැකලා එකතු කරගෙන හදවතියි. ඉතින් මෙව්වා මේකයි අර රන්ලෝකල් එක යවිලා අයින්ස්ටයින් කියවලු මේ මූල ධර්ම හොයාගත්තේ නැත්නම් මට හොඳයි. කනගාටු වුණාලු මේ ඇත්තටම මේක හොයාගත්තේ. ෆයිනන්ස් ඉන්ඩස් ප්‍රතිලමන මුලපාව. මොකද තුනට ඉන්න කාලේ. මේ ෆන්ඩමෙන්ටල් සයන්ස් ඔය පිළිපොන්නම් පෙරමන කාල් සගන් චන්ද්‍ර වික්‍රමසිංහ ඒ මොකද ටොප් සයන්ටිස්ට්ලා ටිකක් එක්ක වුණා මම තමයි සම්බන්ධ. අනවුස් කරා මේ බෞද්ධ රැලි බෞද්ධ මේකේ එක සයන්ටිස්ට් කෙනෙක් ඒ ෆේමස් මම මට මතක නැහැ කාර්සගන්ද කියලා. එයා කේ කාර්සගන් කියලා ලාංකිකෙක් නෙමෙයි. නෑ නෑ. ඒ ඒ ඒ ගෲප් එක ෆන්ඩමෙන්ටල් සයන්ස් විකුණන මේ ඉන්වයිට් කරන්නේ මන්ට චන්ද්‍ර වික්‍රම ටොප් සයන්ටිස්ට්. ඉතින් ගියා මේ ලෙක්චර් එකකට බුද්දිසම් ඇන් ඔක්කොම යා කතා කරලා කිව්වා මේ යා ලස්සන දේශන. මේ කිව්වා we scientists we are at the frontier we are we are at the frontier of science all our instruments assembled around us we are sitting and watching because we have exhausted all the magnifications, whatever we have with this instrument. And we are at a point where we can't see any further. So where is the answer? I think let us say, put that in This is what Buddhism holds. Beyond that comes the insight meditation. මට සාමාන්‍යයෙන් ඒක ඒ අර ලස්සන්ට කිව්වද අන්තිමට ඔය අනිච්ච අරවන්නේ කොම ගිහිල්ලා හිර වෙන තැන සත්‍ය හොයන්න තියෙන එකයි මේ අන්වික්ෂලා ටික අරගෙන මේ තාම සත්‍ය හොයලා නැහැ කියන එක. ආගියුමන්ට් ඒක තව පිටු පැහැදිලි කරන සෑම um, instruments, telescope and the microscope පිටට යොමු වෙලා තියෙනවා. මේ පිටට යොමු වෙච්ච එක කෙලෝරක් නෑ පිස්සු වට්ටමක්. කවදා හරි ඇතුළට යොමු වෙන්න ඕනේ. අමාරුයි දැක ගන්නට ඉන්සයිට් කියලා කියන්නේ ඒකයි. ඒකේ කවදා හරි ඇතුළක් පේන්න ඉඩ තියෙනවා. බුදුජනසේ කියන්නේ බාහිරවත් වෙලා අන්ධ භූතයි. පිස්සු වෙනවා. මුළු සයන්ස් එකම තියෙන බාහිරවත්. මේ බාහිර අවස්ථේට අනුගාන සාපේක්ෂව අන්තරාවලෝකනයක් කියන එක දන්නවනම් ආගම ගැන අධ්‍යාත්ම ගැන එහෙමනම් මේක මොකක්ද කියලා තේරුම් ගන්න. තාව කිසික් පැහැදිලිවම කරා තාව කියන්නේ පෙත. තතතාවේ කියලා අපි කියන්නේ පෙත. තාව ෆිසිකල්සම භෞතික විද්‍යාව පෙත සම්පූර්ණ අසත්‍යයි අනාතයි කොට ගන්න බෑ. හින්දු ආගම. බුදුචානන්සේ කිව්වේ මේක ඒ විනෝඩ ඔබ ඇතුලේ බලපන් මම කියන්නේ කවුද? Who am I? අමාරු වුණාට කවදා හරි නරලා නරලා හොයාගන්න පුළුවන්. ඒකට ටිකේ කෙලවරක් තියෙනවා. මේක නම් කවදාකවත් නැහැ. ඒ නිසා දැන් සයන්ස් වලට මයින්ඩ් එක නැතුව සයන්ස් කරන්න ගියේ සයන්ස් කියලා කියන්නේ ෆිසික්ස්, භෞතික විද්‍යාව, භෞතික දේ මයින්ඩ් කියලා කියන්නේ මිස්ටික්ස්. දැන් මයින්ඩ් සයන්ස් කියලා අලුත් එකක් හදාගන්න. මොකද මයින්ඩ් එක නැතුව කොහොමඩක්වත් මේක කෙලවර කරන්න බැහැ. ඒක දාගත්ත ගමන් මෙතෙක් කල බොරු කියවුවා, මිස්ටික්ස් කියවුවා දැන් මහා ලුකොට උඩින් තියාගෙන තමයි. ඒක නිසා අපේ අපේ ඉදිරි પરම්පරාව වලට අස්පාදලා දෙන්න ඕන නම් ඒකට DPS PhDs ඩිප්ලෝමාස් දෙන්න හැබැයි මයින්ඩ්ෆුල්නස් එක පොඩ්ඩක් එන්න. ඒකෝට ඒගොල්ලන්ට ස්ටික් එකක් තියෙනවා යාජ් ස්ටික් එකක් මේ මොනවද මේ පිස්සෝ කියලා විද්‍යාඥයෝ කරන්නේ. ඒ දැන් ඇමරිකාවල ස්ට්‍රේන්ස් දෙක තුනක් තියෙනවා මේ විද්‍යාඥයන් කියන පිස්සා කරන දෙල්ලන් වල ලබන්න මේ තියෙනවා. 99%ක්ම ඉන්නේ මිනිස්සයා නැති කිරීම සඳහා ආයුධ ආදාන. අර විද්‍යාඥයන්ගේ 99%ක්ම ඉතිලා තියෙන්නේ ඔය නියුට්‍රන් බෝම්බ වගේ හදන්න එකවරම මානවය ලෝකෙන් නැති කරන්නේ. ඔය ඔය පිස්සුවට කියනකොට හම්බෙන අතුරු ප්‍රතිඵල තමයි ඔය වෛද්‍ය උපකරණ කියන්නේ. ඔය උපකරණ තේරම හම්බෙලා තියෙන මේ මනුස්සය නැති කරන්න හදන කරන විකාරේ අතුරු ප්‍රතිඵල ඒ නිසා එකම මිනිහෙක්වත් මන අදුරට කරුණාමයි කියත්තක් තුනේ වැඩ කරන්නේ. ඒක නිසා අපි හිතනවා විද්‍යාව කියලා කියන්නේ. ඔය තරම්ම උතුම් දෙයක් කියලා අපේ ලොකු සාමන්ත ඉන්න කාරණේ කියනවා බුදුහාමුදුරුවෝ පෙන්න විද්‍යාවට මොකක්ද කියන්නේ. නිසා මේකට කියන්න තියෙන අවිද්‍යාව කියන එක තමයි. මේ විද්‍යාවට කියන්නේ අවිද්‍යාව කියලා මොකද බාහිර වර්තේ මනුෂ්‍ය වර්තමාන මොහොත පන්නනවා. හැපේට යොමු කරනවා වස්තුවට බඳිනවා. ආධ්‍යාත්මය ගැන කලකන්නේ නැහැ. විද්‍යාවට සාමාන්‍යයෙන් බයලජ්‍ය දෙක නැහැ. ඒ නිසා ඒ දේ ඒ බව දැනගන්න නම් තමයි භාවනා කරන ගමන් විද්‍යාව හදාරන්න මම හිතන්නේ. ඒ වගේ අවබෝධයක් ගන්න ගමන් මම ඉන්සයිට් මෙටිරියල් කරදේ කරන්න විතර මේ පාටිකල් ෆිසික් තේරුම් ගන්න බෑ කාටවත් බෑ. ඒ තරම් පාටිකල් ෆිසික්ස් කියන්නේ හොයාගන්න විදියටත් තේරෙන්නේ නැහැ. නමුත් බුද්ධහම දන්නේ කරා තියෙනවා මේක පරිවැට වගේ. බුදුහාමුදුරුවෝ මේක අනිච්චං දුක්ඛ අනාත්තං කියලා කිවි ඕක තමයි. අරගොල්ලෝ ඒකින් නෙමෙයි මේක හොයන්නේ. ඒ හැබැයි ඒගොල්ලෝ තොරතුරු දෙනවා අපට. එනකොට කොහොමද ඔප්පු වෙන්නේ අනිත්‍යතාවය තමයි දුක තමයි අනාත්මය තමයි අපිට සෝරි කියලා හිතන විද්‍යාඥයෝ ඉතින් ඒ තරම්ම ඒගොල්ලෝ මේ සල්ලි වලටයි අනම්මන දේවල් වලට පිටිපස්සේ ගියාට ඒගොල්ලෝ කරන්නේ ෆ්‍රස්ට්‍රේෂන් එකට පැටලෙන. ඒගොල්ලෝ දුකේ ජීවත් වෙන්නේ. මොකද භාවනා කරන ක්‍රම වෙනවා. අනේ මේ වෙනස හොයාගන්න දෙයකින් බුදුහාමුදුරු කුච්චරොක් වෙනවා. අවුරුදු 2000 පරණ ධර්මය ආපහු පණ ගහලා එනවා. නිසා දැන් ඔය ස්ට්‍රෙස් ඩයලොග් එක හරි වටින දෙයක්. ඒ පැත්තෙන් ඩොක්මන්ට් ඔෆ් සයන්ටිස්ලා මේ ආසියාවට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක කරන දේවල් වල සම්බන්ධ වෙනවා. ඉතින් මේ දැන්ට ඒ හොඳ හෝ නරක වේවා. ආසියා කරේ කියලා බුද්ධහම් කියලා අල්ලලා තියෙන්නේ ටිබෙට් රට විතරයි. මුස්ලිම් වල හැම නගරයකම තියෙනවා ඉන්සයිට් මෙඩිටේෂන් මෙඩිටේටර්ස් ඇසෝසියේෂන් කියලා. ඒගොල්ලෝ මේ network එකක් තියෙන හැම නගරෙම ඉන්න කට්ටිය කවුරුද කියලා හැම මාසෙම පළවෙනිට ඉන්සයිට් මෙඩිටේටර්ස් නිස්සක කියලා ඒ නිස්සක එක ඉගෙන ගන්නවා. ඊළඟට වෙනම ඩිස්කස් කරන භාවනා කියන එක මේ විතර වෙනම හැබැයි මේකට ඉන්න සම්බන්ධ වෙන්නේ නැහැ. මේකෝ දෙකේ ඉගෙන ගන්න නෑ. ඇකඩමික් ඒක ගොඩක් ඇකඩමික් වගේ. මේ කියන ඉන්සයිට් මෙඩිටේටර්ස් මතකයි. ඒක ඒක දැන් ගොඩක් කරාට ඒක ඇකඩමික් ලෙවල් එකේ තියෙන්නේ ඇත්තටම ලංකාව විතරක් නෙවෙයි නිව්සීලන්තේ මුළු ලෝකෙම ඒ භාවනා කරන පිරිස් ඉන්නවා බොහෝ සුළු පිරිසක් ඒගොල්ලෝ වෙනම networking connected ඒක මේ මේ ඉන්ටර්නැෂනල් ඉන්ටර්නෙට් එක නෙවෙයි යුනිවර්සල් කොන්ෂස්නස් එක මේක හසුරුනා කියලා ඒගොල්ලෝ හිතන්නේ දැන් මේ යුගයේ ඇවිල්ලා තියෙන්නේ භාවනා යුගයක ඒකේ ලක්ෂණ තමයි මේ quantum physics ඒක ලක්ෂණ තමයි වෙස්ට් එකේ මිනිස්සු බුද්ධ ධර්ම කතා කරන එක මේක මේ කරන්නේ උඩක ඉඳලා යුනිවර්සල් කොන්ෂස්නස් එකකින් හසුරවන්නේ අපිට කරන්න තියෙන හොඳම වැඩේ තමයි පුළුවන් නම් කෙලින්ම ඒකෙන් ගන්න කියලා ඩිරෙක්ට් ලයින් එක. අරගෙන ඉවරලා කෙලින්ම ඉන්ටර්නෙට් එක අරගත්තා නම් අපිට කනෙක්ට් වෙන්නේ බුදුහමතුරා. අපිට ඉතින් දුරදේකුත් නෙමෙයි ලේවල තියෙන අපි කිරුවේ නැති වෙනකට හරි ලේසි කනෙක්ට් කරගන්න. ඒක ඒක තමයි ඇකඩමික් කියන්න හදන්නේ. මොකද මේ මිනිස්සු දන්නවා අපි ගිය පාර වැරදි කියලා. මුගලන් සානස කිව්වා කියන සීලය සානසි නිදේශනයේදී කියපු දේ තමයි එතන තියෙන්නේ. ඒ කටියට මේ ළමන් වග වෙන්නේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන තුන ඒගොල්ලෝ සලකන්නේ මොනවා කෑවත් මොන මනෝ ව්‍යාපාර කරත්තොත් මොන විහාරයේ යට කෙරුවත් ඉන්සයිට් එක තියෙනවා කියන්නේ. ඒ බික්කු බෝධි කියලා කියන්නේ පිටුද ඔය බිනිස්සුන්ට මේ Taman ඉන්න කන බොන දේවල් පිළිබඳව සාදානෙ දීම සීලේ නැති වුණොත් කොහෙන්ද මේ මේ මේක හඳන මේ වාදනේ වතුර ඒක දහිදල් කොට වතුර පුරවන්නේ ඒක කුලප්පු වෙලා තක්කුමුක් වෙලා ඉන්න බව තේරෙනවා ඒ කියන්නේ විද්‍යාව යන්නේ අන්ධ භූතෝ කියලා ගන්නවා ඒ නිසා විද්‍යාඥයන්ව සමහරක් මේ පැත්තේ ඉන්න හැදුවට අර අපිට වගේ සයයෙන් සහ සමාධියෙන් දානින් කල්සපල් පැකික නැති නිසා ඒ බාන්දේ හිත දරන්නේ හිතල් කොට වතුර පුරවනවා නර භෞතික ලෝකයේ තියෙන අන්සර්නිටි සත්‍යයන් එකේ වමාරෝ ඒ නැති වෙන නැති වෙන ගතිය වෙනකන් විද්‍යාත්මක හැටි ඉඳි. මොකද ඒගොල්ලන් ඉවත් වෙන්නේ ලාභෙත්. මුත් අර ඉන්ටර්ෆේස් එකට ආපුවාම ඉන්සයිට් මෙඩිටේෂන් ගිල ඉන්ටර්ෆේස් එකට ආපුවාම මේකේ පදනමක් නැත කියනවා. ඒගොල්ලන්ට විද්‍යාඥයෝ යනවා. ඒකට මේ මේ ක්ලාන්ත හැදෙනවා. මම ආයනේ අර ආත්ම දෘෂ්ටියනේ මේක ඔක්කොම මෙතෙක් මොටිවේෂන් එක ගත්තේ. ඒ මොටිවේෂන් එකට පදනම නැතුව. ඒකයි අයින්ස්ටයින් කියලා කියන්නේ මම ඇත්ත වශයෙන් මේ දේ හොයාගත්තේ නැත්තම් මම සතුට වෙනවා කියන්නේ. තව එකක් කියලා තියෙනවා මේ ක්වොන්ටම් ෆිසික්ස් and ඔය කැවුස් කියලා කියන එකක් තියෙනවා. මොකද කියන්නේ ෆ්‍රැක්ෂන්. ෆ්‍රැක්ෂන් කියන්නේ. ෆ්‍රැක්ෂන් කියන්නේ ඒ දෙකේම කියලා තියෙනවා යමෙක් මේ ලෝකේ කියනවා නම් මම දන්නවා ක්වොන්ටම් ෆිසික්ස් කියලා හොඳටම ෂෝක් එකක් කියලා නැහැ. කියන්නේ ඒ ක්වොන්ටම් ෆිසික්ස් කියන එක තාම කොම්ප්‍රෙස් කරගන්න බෑ. කවුරු හරි කියනවා නම් කැවුස් තියෙක මම දන්නවා කියලා ෂුවර් ඒ කතා කරන්න දන්නේ නැති කියලා. එහෙම තීරයක් තියෙනවා කිව්වල ඒක ප්‍රමාණ කරන්න බෑ. ඒ ෆිසික්ස් වලින් කියනවා මේ මුළු ලෝකෙම තියෙන දේවල් වලින් 104යි අල්ලන්න කන්න බොන්න මනින්න කරන්න පුළුවන්. ඉතුරු 126ක්ම ඩාර්ක් මැටර් කියලා කියනවා. ඒක කිසිම මැෂින් එකකට අහු වෙන්නේ ඒත් විතර වෙන්නේ 100ට ලෝකේ 130යි. තව 170ක් තියෙන ඩාර්ක් එනර්ජි කියලා જાතියක්. නෑ කියලා ඔප්පු කරන්න බෑ. හැබැයි මොනම මේටරයකට අහු වෙන්නේ. ඉතින් දැන් මේ මිනිස්සු දන්නවා මේ දෙක කරලා මේ PhD කරලා ඩබල් ડોක්ටර්ස් ගත්ත මේ ලෝකෙන් හතරෙන් එකක්. අල්ලගෙන ඕකට තමයි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ පාන කරන්නේ. බුදුහාමුදුර වගේ පොදු 100ම දන්නවා. ඩාර්ක් මැටර්, ඩාර්ක් එනර්ජි සහ මේ ප්‍රකාශ දේවල් කියන එක දන්නවනම් බුදුහාමුදුරුවෝ විද්‍යාඥයා මේ කියන සතා දිහා මොකද කියලා බලයි. විද්‍යාඥයෙක් කියන්නේ ඒ තරම්ම පටු. අනිවාර්යයෙන්ම 104 මුත් 104ක් විතර ගන්න පිළිගන්නේ. ඒකල තමයි කියන්නේ අපි දන්නයි. ඒ කියන්නේ කොට දෙන්න ඕනේ ටික දීලා තියෙනවා. අනික කරේ කිව්වනම් ඒක නිකන් මිස්ටික්ස් වෙන නිසා. වැඩක් නැති නිසා. නැති කිව්වම පේන ටික නෑ කියන්න බෑ. නමුත් ටෝටල් ටිකක් එක බඩ මේක ශූන්‍යයි. ඕක අල්ලන්නේ ඊර්ෂ්‍යා කරන්න එපා, ඕක ක්‍රෝධ කරන්න එපා, තණ්හා කරන්න එපා, මාන කරන්න එපා. ඔක මේ පොදු දෙයක් විදිහට සැලකුවා නම් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන නැතිවෙන්නේ. ඔය ටික හොඳට ඕම ඇති අපිට ආධ්‍යාත්මික ජීවිතය. ඉතින් අපිට ලැබුණාට පේන පුංචි අරගෙන මේක මම මේක මගේ මේක මගේ ආත්මය කරගෙන තෝ ආව කපන බරන කොටන වෙඩි කියන කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරනවා තරදයක් තමයි කියන්නේ කියන්නේ මම දකින විදියට විද්‍යාවේ සත්‍ය සොයාගැනීම ඇත්ත සත්‍ය තියෙන්නේ ඇතුළේ කුඹලන් කේල් කෙසෙල් ගාවක් පතුරු ගලවගල යනවා දැන් ඉන්නේ පළවෙනි පතුරු තවත් විද්‍යාත්මක දෙවෙනි තුන්වෙනි ඒවයි පිටින් සත්‍ය හොයාගෙන යෑමක් නෙකින් අර නිව්ටන් කැලේ යනවා අයින්ස්ටයින් ආවා. අයින්ස්ටයින් කැලේ යනවා තව ඉස්සර. ඒකට අන්තිමටම සත්‍ය හොයා යන ගමනේදී හම්බෙච්ච මගසලකුණු වලින් ඒක සත්‍යයි කියලා විශ්වාස කරගෙන යන ගමන නිසා නියම සත්‍ය කරා යෑමක් වෙලා නැහැ. කරනවා නම් ඒකට ඔය කියන විදිහේ මාන්නේ එහෙම නැත්නම් ඔය තණ්හා වගේ විද්‍යාවේ අනිවාර්ය පුරෝණ ධර්මයක් එක්ක යන්න බෑ. නිසා කියන්නේ ධර්මයේ ලැබෙන්න ලැබෙන්න අවබෝධය වෙන්න වෙන්න නියතමානිකමක් වෙන්න මේක පොදු දැනුමක් මිසක් මේ මගේ පොයිටන්ටි මගේ කම්පැනි මගේ බ්‍රෑන්ඩ් එක කියන්නේ අනවයි කියලා කියන්නේ පැහැදිලිවම මේ මේ සෙක්ටරියනිසම් තමයි. ඉන්සාරි අපි ඉතිරිය කියනවා වටිනා වෙලාවක. හැබැයි සීබුද්ධිය දේවා බලන්න ඕන ප්‍රශ්නයක්. ඔගොල්ලෝ කවණ දේවල් කන්න යන්න නරකයි. බුදුහාමුදුරුවෝ බලන විදිහට බ්‍රෝඩ් මයින්ඩ් පුතුළු මනසෙන් ප්‍රථම දෘෂ්ටි කෝණයෙන් බලනොත් කිසිම දෙයක් ගැන හදිස්සි වෙන්න එපා. තව තව හදාගන්න. හදාගන්නකොට අපිට අර බෞද්ධ මේ ස්වාමීන් වහන්සේ කිව්වා ඒක නිකන් අමුතු කාලයකට මඩිය වඤ්ඤා කියනතු ලෝකේ ඕනම හොඳ දෙයක් තියෙනවා නම් හොයලා බලන්න පුළුවන් ඕනම හොඳ දෙයක විදිහට බලන්න පුළුවන්. ආයුර්වේදික කියලා බලන්න පුළුවන්. නක්ෂත්‍ර බලන්න පුළුවන්. ඉතින් ගියාම එක බාන කලාවේ බලන්න පුළුවන්. මාෂල් ආක්ෂර බලන්න පුළුවන්. ওই ලෝකෙ කියන ඕනම ආට් එකක් ගත්තොත් නිවැරදි දෙයක් කරනවා. ඒ නිසා යනවනම් අදියටම යන්නේ කියලා කියනවා. ගියාට පස්සේ හම්බෙන්නේ අපි ලොක් කතාව. ඒ ගැන බය නිසා අපිට බය වෙනදන අපි මේ කොන දැනගත්තත් ඒ කොන දැනගත්තත් අපිට තියෙන්නේ ඒ විශ්වාසය ඇතුව. මම යන්නේ පිසු ගමනක්වත් අදහිල්ලක්වත් නෙමෙයි. බුදුහමඳුර ඔප්පු කරලා වෙන්නේ අපේ කරන්නේ මං සඳහා නැවත පරිශ්‍රණය කිරීමක් සඳහා සාක්ෂාත් කරගන්නවා. අතරසන්නන්ට මේ කලින් මතාවල සානන්ත කීපකක් කිව්වා මම ඒක ලියාගත්ත බලන්න විදර්ශනා භාවනාව ගැන පොත්ලිවල තියෙන වෙන මේ පොත් දෙක තුනක් රෙකමන්ඩ් කරා විශේෂයෙන් මම හිතන්නේ සානන්තගේ ගුරුවරයාගේ පොතයි අනිමාදේ ඉස්ලාම් ටීචර් මේ පොතයි ඉන්දිස් වෙරි ලයිෆ් කියන පොත ඒ කියන්නේ සානන්තේ භාරත මයින්ඩ්ෆුල්නස් ඒක ඇත්තට බේසික්ස් හරි ලස්සන power of mindfulness කියන එක ඥානපෝණික හම් ගන්නකොට ඒක හම් වෙන නැහැ ඒක කරමයි කරනවා ගෙනවනකොට ඒක ඥානපෝණික ඒක වෙබ්සයිට් එක ඕනෙලක ඩවුන්ලෝඩ් කරන්න power of mindfulness power of mindfulness නෑ ඒක free distribution තියෙනවා free distribution ඒක හරි platform තියෙනවා web application free book එක තියෙනවා ඊට පස්සේ මේ මෑතකදී කියවිලා තියෙනවා මගේ ටෙස්ට් එක හැටියට මම මේ කියන්නේ මම book list එකක් හදුවා ඔය මාක් එක්ස්ටයින්ගේ ජොන් කබට්සින්ගේ ඒ දෙන්න මාක් එක්ස්ටයින් පොතක් ලියලා තියෙනවා thought without a thinker කියලා. ඒක ලස්සනට පෙන්නනවා භාවනා කරනකොට මේ එන හිතිලි වලට ඔබ වග වෙන්න යන්න එපා. ඔබ නිකන් ආයාල යන හිතිලි ගණන් ගන්න එපා කියලා. ආයේ මිනිහම කියලා කියනවා psychotherapy without the self කියලා. හරි ලස්සනට මේ වෙස්ටිකේ කරන සයිකෝതെරපි එකයි බුදුහාමුදුරුවෝ ඉන්සයිට් එකෙන් ඇඟට නොදැනී කරන සයිකෝതെරපි එකයි අසන්නේ. කවුදයාගේ පොදුමා කෙනකයි. යප්පෝ දෙත් ඒ ඉස්ලාමිය භාවනා කරලා පස්සේ වෙස්ටර්න් සයිකොලොජි කරලා. ඊට පස්සේ ආත පෙළ තියෙන වෙස්ටර්න් සයිකොලොජියේ තියෙන ලෝ කෝල්ස්. එයා ඒකට ක්‍රියේටිව් සජෙෂන්ස් දෙනවා. මේක බුදුහාමුදුරන් ගත්තා නම් මෙන්න මේ කියන්නේ කියලා. හරීම හරි වචනයි. පැත්ත භාවනා ටීචර් කෙනෙක්. ඒතකොට ඔය ජොන් කපාට්සි ඊළඟ මේ වගේ ටීම්ස් එක එකතු වෙලා භාවනා කරවලා ඒ ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් කියලා කරන යාගේ තමයි ඔය මේ විහාරයේ යුද්ධ බයාජුවා මන්දර යාගේ මොකක් හයි පිනා ෆුල් කැටස්ට්‍රොෆික් ලිවිං ජීවිතේ කියන ප්‍රශ්න එකක්වත් ප්‍රශ්න නෙවෙයි ඒක විපස්සනාවට පාදක විතරයි කියලා. ඉතින් ඒකට හරි ප්‍රසිද්ධයි. දැන් හොඳ දේශන පවත්වනවා. හැබැයි දේශන වලට යන්න කලින් කරනවා. ඒකට කෝස් එකක් කරන්න හලිය. නමුත් ඒ පොත් පොතු ගණන ඒකට ලයිව් එකට අරගෙන කියලා බැලුවොත් ගන්න. ඒකේ තුන් හතර දෙනෙක් ඉන්නවා දැන් පැහැදිලිවම ඒ සම්බන්ධතාව පෙන්නනවා. බෞද්ධ ආගමේ කොලෙස්ටරල් සයිකොලොජි එහෙම නියුරෝප්ලාස්ටිසිටි එහෙම නැත්නම් බ්‍රේන් සයන්ස් ඒ වගේ කනෙක්ෂන් බලනකොට අපිට පේනවා අපි ඉපදිලා තියෙන මහ වටිනා වෙලාවක මේ චිත්‍ර දකිනවා. ටෝටල් චිත්‍ර දකිනවා. අපි ඒකේ මේ තාම දශම පිටක් අතේ නමුත් බුදුහාමුදුර අපිට කියලා තියෙනවා මම සරුවඥයි. මම්බලගෙන අනුකම්පාවෙන් කියන්නේ. ඒ අවුරුදු 2500කට ඉස්සලා කියපු අද වෙනකන් කුට්ටිය පිටින් අපිට තියෙනවා. අරතරතුර මේකට දාලා බලනකොට අපිට වෙනවා අපේ උරුමේ. අපි අපි මොකටද මේ වෙන කෙනෙකුට නැති උරුම අනිවා මම ලකින්නේ එකම උරුමය අපිට තියෙන මයින්ඩ්ෆුල්නස් එක විතරයි. මයින්ඩ්ෆුල්නස් එක නැත්තම් හිඳ නැති මල කඳක් කියලා තමයි මට කියන්නේ. කවන්ද රූපයක්. මයින්ඩ්ෆුල්නස් එක තියෙනවා නම් ඕනම සබ්ජෙක්ට් එකක් අල්ලන්න. ගණන්ද, චිත්‍රද, භෞතික විද්‍ය ඕන දෙක පිටපස්සේ තියෙන එක. ඒ නිසා මේ දරුවන්ට උගන්වන්න ඕනේ. හැබැයි උන්ට කොහොම හරි කරලා ඉන්ජෙක්ෂන් එකකින් හරි ගමන්න පොඩ්ඩක් මයින්ඩ්ෆුල්නස් එක පොඩ්ඩක් කොහොම හරි කම්පියුටර් එක දාලා දුන්නොත් ඉස්කෝලේ දැන් ඉස්කෝල අපට TM ඉන්ස්ට්‍රක්ෂන් එක නෙවෙයි. ඕකම ඉස්කෝල කමක් කරන් තියෙන රීකන් දෙකක් කරලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් ඉස්කෝල කියලා කරනවා. කීයෙන් මතක කරනවා. ඒකනේ හරියට රැකෙත ළමයින්ගේ ළමයි මම කියන්නේ අන්තිම අරගෙන. කාම් ඊපස්සේ අහලම යාගෙන ඔයා කොහොමද මේක කොහොමද කරන්නේ යාගෙන. මොකටද කරත් ඊපස්සේ යාගෙන කොහොම ඔයා කොහොමද අහලම විස්තර කරන්න කියලා එයා ටිකක් කළා කල්පනා කළා ඉන්ටේෂන් කොහොමද ඉස්සන් කරනවා. මට තේන්නේ එයාගේ කොතන කැළඹලා තියෙනවා. ඒ කැළඹුත් එක මගේ කොතන මම කැළඹුණා කියලා කියන්නේ. ඒක PM වල පළවෙනි ලෙසන් එකනේ. කොහොමද කියන්නේ? ඒකේ මේ මෙල්බන් වලදී මෙල්බන් ගාන්මන්ට් එකෙන් ඇවිල්ලා ලංකාවේ ඉන්න ආවම කතා කරලා කියලා තියෙනවා. අපි ඉස්සරහට මෙල්බන් වල සබ්ජෙක්ට් එක අඳුරලා දෙන්නම්. ඔබ වහන්සේලා නම් ඉන්ස්ටිටියුටස් ලයික් නැත්තම් කරමු කියලා. කිසිම කෙනෙක් යෝජනාවක් කෙරෙන්නේ මොකක්වත් නැහැ. කෙරෙන්නේ. ජර්මනි වල විතරක් දැන් යුනිවර්සිටි එක හදා යනවා. ටියුටර්ස් හදන්න. ඉස්සරහට සබ්ජෙක්ට් එකක් විදිහට උදාහම කටට උගන්වනවා. ඒ උගන්වනකොට ඔය කීයම් වල වෙලා කියන්නේ කීයම් වල රිසර්ච් එකක් කරලා තියෙනවා. අවුරුදු 50 පැනපු අයගේ ක්‍රයිටීරියන් තුනක් කරන බ්ලඩ් ප්‍රෙෂර් එකයි, අයිසයිට් එකයි, හાર્ට් බීට් එකයි. ඒ තුන ගත්තාම මනයිල 60 දක්වා යනකොට අවුරුද්දකට 6 ගුණයකින් දිරාපත් වෙනවා. තමා පැනපු ගමන් අයිසයිට් එක 6 ගුණයකින් අවුරුද්දකට වැටෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එකත් එහෙමයි. ඊට පස්සේ කඩන්නවත් නැහැ. ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කළොත් කරපු කට්ටියගේ කඩාවැටීම හයෙන් එකට අඩු වෙලා තියෙනවා. මනින්න පුළුවන් කියලා. ට්‍රාන්සිට් කරපු කට්ටියගේ හાર્ට් බීට් එකේ වෙනස නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් එක වෙනස් වෙනවා කියන එක. එනේ හાર્ට් බීට් එක නෙවෙයි ආන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එක ආයිසයිට් එකයි හියරින් කැපැසිටි. ඒ බලනකොට පැහැදිලිවම කැපේ වෙනවා. ඒක දීපක් චොක් වගේ ටෝක්ස් වල පැහැදිලිවම කියලා තියෙනවා. ඒක ඉන්සයිට් නුත් නෙවෙයි. නිකම් නිකම් මැටීරියලිස්ටික් ඉන්සයිට් නෙවෙයි. සමත මැටීරියල්ස් ඒ වුණත් ඒකෙන් පෙන්ලා දීලා දෙනවා. ඇත්තටම ට්‍රාන්සෙන්ඩෙන්ටල් ආවේ ඔය මේ හිපින්ගේ හිපි සංස්කෘතිය ඊගාව එක තමයි. මාචිමයින්ස් මාචිමයින්ගේ දුන්නේ හිපි සංස්කෘතිය හිපි වලට ඉස්සලාගේ මරිජුවානා. මරිජුවානා හිපි වෙලා ඊට පස්සේ තමයි මේක දුන්නේ. මොකද ඊට වඩා ගොඩාක් වෙනස්කමක් තියෙනවා නේද? ඉන්සයිට් මෙතන හරි ප්‍රබුද්ධයි කියලා. ඉතින් මම හිතන්නේ මෙහෙම ගිහිල්ලා මේ ලෝකේ ඒයි මේ ඉන්සයිට් එකත් ඉන්සයිට් කියන එක තේරුම් ගන්න. තාම නෑ ඒක තේරුම් ගන්න. සෝමනන්ත දැන් අලුතෙන් ගෙන්නාතෝය දැන් මොන්ටිසෝරිද ඒ ටීචර්ස් කරලා ට්‍රේන් කරලා ළමයිව හාම් කරන්නේ ආදී දෙන්නාලුගේ ළමයිව නිදි කරලා පොඩි වී වී වෙලින් පොඩි බෑග් හදලා ඒක බඩ උඩ තියලා එයාලට අර අනිත් තේරෙන්නේ නැති ඉන්න ඒක උත්පාදක වෙන හැටි බලාගෙන ඉන්න කියනවා. ඉතින් ළමා ඒක කරාට පස්සේ හොඳට සාම් වෙනවා කිපි නැගි. මෙන්න මෙන්න ඉතින් මගේ යාළුවෙක් එයා කින්ඩර්ගාර්ටන් ටීචර් කෙනෙක් එයා ඒගොල්ලෝ ට්‍රේනින් වලට යනවා වයින්ම ඒගොල්ලන්ට ගිහාම ඒගොල්ලන් ට්‍රේනින් එක කිව්වලු ඒක කරවන්න කියලා. එයා කිව්වා ඒක කරාට පස්සේ ළමයි ළමයි ඒක කරන්නේ නැහැ. හරි දේසි බලාගන්න කියන. බිමෙන් ඉතරවල බඩවල තියෙනවා කුංචි බීට් බෑග් එක. කියලා ළමයිට කියනවා ඒක උඩටන් කාලේ යනවා. ඒක ගාන බලන්න කොයි වෙලාවෙත් චිත්තක්ෂණ ඇතිවෙන්නේ ඇතිවෙන්නේ උත්තරම වෙලාවට වැඩි වෙනත් මේකෙන් ප්‍රාර්ථනා කරන කමති කොයි වෙලාවෙත් වැඩිම ශක්තිය කොහොමද දුක්ඛලයේ බලයෙන් කියලා දැන කොහොමද කරනවා නැත්නම් අද ශක්තිය කියලා අදහස් කරන්නේ කර්ම ශක්තිය මේ කර්ම ශක්තිය නැති කරන්නේ අපි සංස්කාර දුරවන් කරන්නේ අපි උත්සාහ කරන්නේ. භාවනා වැඩිම ශක්තියක් ඇති වෙනවා. කියන්නේ ශක්තිය කියන්නේ සංසාරයට වඳිනවා. કોઈ ශක්තියක් නෙවෙයි සංසාරයට වඳිනවා. අපි බලන්නේ මේ ශක්තිය ඇති නොවන තැනකට යන්න. ඒක නිසා ශක්තිය ඇති වෙන පැත්ත බැලුවොත් ඒක භාවනාවෙන් නෑ. ඒ භාවනාවේ පිරීමක්. ඒ කියන්නේ ගිය ප්‍රවාහයේ වැඩිම දියසුලි තියෙනවා කියන එකයි ශක්තිය. අපිට ඕන අනාකූල ප්‍රවාහයක් යන්න. ඒ අනාකූල ප්‍රවාහය දිහා බලනකොට අපිට තියෙන්නේ කරන දෙයකට වැඩිය කෙරෙන හැටි බලන්නයි. ඉතින් ඒක මේ අරමුණ බලනකොටද පේන්නේ, ద్వාරය බලනකොටද පේන්නේ, එහෙම නැත්නම් තරුපන්නේ බලනකොටද පේන්නේ කියලා. වෙන් කරන්න බෑ මොකද මේ තුනම ස්වභාවික සංසිද්ධියක පැත්තකට තියෙනවා. ඇත්තටම සත්‍යමත් වෙන චිත්තක්ෂණයක කර්ම රසෙන් බෑ. සතිය කියලා කියන්නේ සංසාර පුරාවට ගෙනාපු ඒ කර්ම රැස්වීමේ වේගය එක කඩු පහෙන් කපන. ඒ චිත්තක්ෂණය කපන. ඊගා චිත්තක්ෂණය එන්න පුළුවන්. අන්නේ විදිහට කපන චිත්තක්ෂණ වැඩි වෙන්න වැඩි වෙන්න සංසාර ජය ගන්න සංස්කාර ජය ගන්න පුළුවන් ශක්තිය අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැඩි. මම හිතන්නේ සාමාන්‍ය මහත්තයේ කුෂණ අහන්නේ මරත් වගේ ප්‍රශ්නයක් තිබුණා. මම හැමතැනම කියනවානේ අපි භාවනා කරනකොට කුසල් ගොඩක් වැඩෙනවා කියලා. ඒකට කුසල් වැඩෙන්නේ චිත්ත වීති වලින් කියලා අපි ධර්මයේ ඒ කොටස කියනකොට ඒ විස්තර ඒ කොහොමුණත් දැන් අතන ප්‍රශ්න තියෙන්නේ අපි අපි සිතුවිලි නැවතුම් පස්සේ චිත්ත වීති නවතින නිසා කොහොමද මේ කුසල් ඇති වෙන්නේ ඔව් කොහොමද චිත්ත වීති කුසල් <laughs> නෑ මම මේ ඕවා ඕවා හැමතැනම ඉන්ටිකේටඩ් අපි ධර්ම. ඒක එකක්වත් ප්‍රකාශන අපිට කරන්න බෑ. ඔක්කොම already set information නැති. සිතෙන් විතර වෙන්නේ රහත් වෙන්න ඕන. එතකන් නිින්දෙදිත් පවතිනවා. අඩු ගානේ ওই කියන මේ අන්තමකාරෝ ගන්න බවන්නේ හිත. ඒකට පවතිනවා. බීජිහිත් පවතිනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේ මට තේරෙන විදිහට ප්‍රශ්නේ කුසලයේ කියන වචනය දක්ෂතාවය කියලා ගත්තා. සිංහතේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. වැඩිම දක්ෂකම තියෙන අරමුණ බලනකොට වැඩිම දක්ෂතාවය මේ ద్వාරය බලනකොට වැඩිම දක්ෂතාවය තියෙන්නේ තදුවපන්නේ බලනකොට. ඒක පැත්තකට මම දැන් මහතේ දක්කව කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ තුනම එකකට බලන්න බෑ. එක සැරයකට එකයි තියෙන්නේ. මේ තුනම තුන් චිත්තක්ෂණයක බැලුවට පස්සේ තමයි අපේ ඩිඩක්ටිව් නොලෙජ් එකෙන් අපි මේක එකතු කරලා බලන්නේ. ඒ නිසා භාවනා කරනකොට ඒක ඩිස්ක්‍රිමිනේට් කරන්න එපා. මොකද කොයි එක බැලුවත් සමාන ලක්ෂණ ලකුණු 30 හම්බ වෙනවා. බලන්න ඉන්නකොට ඉන්නකොට තමයි මේකේ ආලෝකයෙන් අරක අරක ආලෝකයෙන් මේකේ ත්‍රිකෝණේ පාද තුනම පෙන්වුවාට පස්සේ තමයි මේක ත්‍රිකෝණාකාරව ගොඩනැගිලා තියෙනවා කියලා පේන්නේ. එක සැරයකට පේන්නේ අපිට එක ඇඟල් එකයි. ලකුණු හම්බුනේ නැතත් කවන්නේ නේද? සමාජ ක්‍රියාවේ මේ පොතේ ඒ අවස්ථාවේ පිටේ කොහොමද ඒ සමාධිය කියනවා ඒක නෙවෙයි ඕකේ ඉතිරි යෝගී වෙලා එතකොට අපිට අහන්න තියෙන්නේ එතකොට අපේ මේ සමාජීය පැත්තට වැටගත් වෙන්නේ නැත්නම් රූපහන කොට ඇති වෙන සෝත විඥානය පැත්තද රූප දකින්නටද චක්කු විඥානය පැත්තද මොකද්ද වෙන්නේ කියලා අපිට හරියටම කියන්න බෑ. ඒ කියන්නේ අපිට මුළු චිත්‍රෙම පේනවා එකක් පින් පොයින්ට් කරලා නැහැ කියලා. කොයි එකක් දිහා බලනකොට කිසිම දෙයකින් ඩිස්ටර්බ් වෙලා නැහැ අපිට. ඒක ඒක කියන්නේ මේ අනින්ද්‍රිය ප්‍රතිපත්ත වෙලා තියෙන විඥානය. විඥානේ ඉන්ද්‍රියන් හා කෙලින්ම බැඳිලා නැහැ. ඉන්ද්‍රයන් සඳහා සද්දත් ඇහිමින් පවතින රූපත් පෙනෙමින් පවතින නම් කිසිම විච්චක විච් වෙලා නැහැ. ඉතින් ඒ වගේ වෙලාවල් වල අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් මේ සමාධි චෛතසික තමයි. ඒ කියන්නේ කාමාවචර කුසල් චිත් පහළ වෙනවා. නමුත් එතින්දි පේනවා අපි ධර්මයේ කිව්වට මේක මේකමයි කියලා සාහිත කළ කිසිසේත්ම කියන්න බැරි බව එතින්දි පේනවා. කාටවත් කියන්න බෑ මොකද මේ බබා හම්බ වෙලා නෑ තාම කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන්නේ කියලා. මේ හම්බ වෙන්න බෑ. දැන් නම් ඒවත් කියනවා. කොහොම හරි මේ තාම මේ පිළිසිඳගෙන නෑ. පිළිසිඳ ගන්න පුළුවන් කතාවක් තියෙනවා. අපි හිතුවොත් මේක හබ්දයක් කියලා හබ්ද ඇහෙන්නත් පුළුවන්. ඒක සමාධිය කරේ. නමුත් සමාධිය කියන්නේ හබ්ද බීජයක් තියෙනවා, රූප බීජයක් තියෙනවා, ගන්ධරස පහස ඔක්කොම කිසි කිසිම දෙයක් අල්ලන්නේ නැතුව. ඉන්න පුළුවන් තත්ත්වෙකුත් තියෙනවා. ඒකවල වෙන මේක කොච්චර unpredictable කොච්චර vulnerable කොච්චර volatile වෙන්නේ. එහෙම කොයි චිත්ත විදිහට යනවද කියලා හිතුවනම් ඒ සමාධිය කැඩෙනවා කියලා මම කියනවා. මේ ප්‍රශ්නේ අහන කොටත් ගහන්නයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට කියලා නම් කිව්වා. අපේ දරුවන් කියන්නේ වාදී කර්ම කරන්නේ නැතිලා භාවනා කරන්නේ කියන්නේ. අර ඇතුලේ තියෙන දේවල් එළියට එනවා එනවා. ඉතිරාරි හැදෙට මේකේ විචාරය සමහරවිට ඒක පොඩක් ඉස්සර ගමන් අදී ඉතිරි වෙනවා. ආසවංශය කියලා කියනවා සාමාන්‍ය ඇතුලේ ස්ටෝ එකේ තියෙන දේවල්. ඒක හැබැයි ඔය කියන විදිය තේරවාදී පූර්ණ මොඩල් එකක් නෙමෙයි මම කතා කරේ. ඒක ඔය මේ ජෙන් බුද්ධ ආගමේ කියලා දෙනවා. ඒකදී කියනවා අපි සංසාරේ ප්‍රාවට කෙරුවේ අපි පොහොසත් කියලා ඇහැට විවිධ වර්ණ සහ හැඩතල පෙන්වපු එකනේ. කනට පුළුවන් තරම් ශබ්ද নানা ප්‍රකාර විදිහට ඩොල්බි සිස්ටම් එකයි මොනෝ සිස්ටම් එකයි ස්ටීරියෝ වලින් දාලා දෙනවා. නාසයට බංග්ලාදේශේ හරි කාශ්මීර ප්ලේසින් හරි සුවඳ ගඳ පෙන්නලා දෙනවා. දිවට নানা ප්‍රකාර රසවල දෙනවා. එතකොට මේ සුඛෝපභෝග යාන වාහන අදකොටුමට හැමදාම මොඩල්ස් මාරුයි. වගේ මම හිතින් රටාව වෙනස් මේ විදිහට පෝෂණය කරගෙන ආව මේ ඉඳුරන් 6 දෙනාට එකවරම කිව්වොත් මොකක්වත්ම දෙන්නේ නැහැ කියලා. මොන කරදරයක් ඇති වෙනවද කියලා හිතන්න. දැන් රූප බලන්නේ ඇත් එක වාර. සද්ද දැනි දැනකට යන. ගඳ බලන්නේ, රස බලන්නේ, කයත් හොල්ලන්නේ, තියාගන්න. අරමුණ වලට නටන්න දෙන්නේ නැත්නම් උලම් මැදින් නැත්නම්පත් වෙන පහන් දැල්ල වගේ මේක හිත මෙහෙමම තියානිනකොට ආයතන වහල නැත්තම් ධනෙමුත් නැත්තම් ධනෙ ගන්න කස්ටමර්ස් ලගේ මේක මහ අර්බුදකාරී තත්ත්වයක් නේ එතකොට මේ ගේම ගෙනියන්න බෑ දැන් නැගසින් එක ගෙනියන්න ඕන ආටිකල්ස් නෑ ඒක කරන්නේ ලයිබ්‍රරි ෂොට්ස් දාලා කොහොම කොහොම හරි කරලා නැගසින් එක ගෙනියන්න බෑ ස්ටොක් එකකින් අපි ළඟ තියෙනවා. එතකොට ගන්න මේ ඇක්ටි වෙන්න තියෙනවා. මොකද අපි මේක ඇතුළට දැම්ම මිසක ගත්තෙම නෑනේ. ඉතින් එතකොට අර වඩාත්ම ප්‍රියශීලී කැමති දේවල් එළියට එන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි කියනවා මරණ මොහොතදී වෙන්නේ. මරණ මොහොතදී ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා වෙන්නනවා. ඉන්නකම් කරපු පෙන්කෙලිය. එක එක එක එක පේනවා. එතකොට අපි දැන් අර කොහොමද දෙයක් නම් ඒක තමයි. ඒක නරකම දෙයක් නම් ඒක තමයි කොයි එකේ එල්ලේද කියන කිසි දෙයක් නැහැ. දැන් භාවනාදී කරන්නේ මරණය පොඩ්ඩක් රිහර්ස් කරනවා. කොච්චර ඇති කරනවා කිසිම සෙන්ස් එකක් දෙන්නේ නැහැ. අරමුණ ඔක්කොම අරමුණ කරන්නේ. ප්‍රසාද රූප එහෙමම තියාගෙන මොනවක්වත් නැතුව බලාගෙන ඉන්නකොට පේනවා මේක කොච්චර ඉම්ප්‍රූව් ඒ වෙලාවට හදගන්නේ කද්ද තියෙන කියලා බලනකොට ඒන ශබ්ද ඒන රූප ඒන ගන්ධ රස ඇතුලෙන් පිටට දාන අවස්ථාවක්. විස්තර කරපු අවස්ථාවේදී ඒතර තේරුමක් ඇති දේවල් නෙමෙයි ජීවිතය ස්වාමීන් වහන්සේ ඒකකොට කියන්නේ මොනවාරි අධ්‍යාපාරව ඇතිවෙන සංඥාවක් වෙනවා සංඥාවක් ඇති කරන්නේ ට්‍රිගර් එක තියෙනවා නමුත් වර්ණ ගැන්විලා නැහැ තාම ඒව හැඩතල නිල වලට එන්න පටන් අරගන්න ප්‍රයිමෝඩියල් ෆෝම් එකේ තියෙනවා සංඥාවක් නැති කියලා තමයි සංඥාව ඇති කරන ට්‍රිගර් වෙලා තියෙනවා ට්‍රිගර් ඕක වෙලා තියෙනවා මොකද ෂේප් එකක් කරගන්න ඒ ළමයාට අම පිළිසිඳ තියෙන ගැහනද පිළිබඳ මොනවත් නැහැ තාම කලල අවස්ථාවේදී ප්‍රයිමෝරියල් ෆෝම් එකේ තියෙන. ඇත්තටම මේ වගේ ගොරෝසු අවස්ථාව තමයි භාවනා මුලදී පාලනය. භාවනා මුලදී ගංගාවල් ඇලදොව මිනි කුණු වකුගඩු අනම්මනම් පේන. බහුවෙන් බහුවෙන් යනකොට ඒ පෙන්නන්න ඕන කරන එනර්ජි පෙන්න. ඒක තාම ෂේප් වෙලා නැහැ. එතකොට ලීජි ටැකල් කරන්න අර මුල්ලෙ වයිදී එන එන ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒකම මේ මිනිස්සු භාවනා අතහැරලා දුවන මට දැන් භාවනා කරන්න මට අසුබ පේනවා මට මිනි පේනවා මට අනම්මනක් තියෙනවා. ආර හෙල්ලෙන්න පටන් ගන්නවා මට දාහි දානවා নানা ප්‍රකාර දෙනවා. ඔක කපාර නැතිනේ ගියාට පස්සේ තේරෙනවා මෙන්න මේ ප්‍රයිමෝඩියල් එකෙන් තමයි අර පෙරහැර හැදිලා තියෙන්නේ. දැන් මම කොච්චර බේරිලාද මට දැන් පේනවා පෙරහැර පටන් ගන්න. මේ කියන්නේ වෙස්මන්දිත් ඉස්සරලා නැකිල පේනවා. ඒ තාම සංසිද්ධිය. ඒ කියන්නේ තාම කැපැසිටි යනවා එළිය දෙනවා තාම අධ්‍යයනය ගන්න. ඇතුලේ තියෙන කුණු කුණු සුද්ධ වෙවි සුද්ධ වෙවි යයි. ඉතින් භාවනා කරනකොට ඒ වෙලාවේදී ඇත්තටම මන මන මන තමයි මනෝවිඥානේ බවට. මන කියලා කියන්නේ මනෝවිඥානේ පතරම කෙලෙසිච්ච නැති කප්පයක්. මන විඥානේ කියනවා මනෝවිඥානේ කියනවා. මන තමයි මනෝවිඥානේ බවට කෙලෙසෙන්නේ. කෙලෙසෙන්නේ ඉස්සල සුරුවිත මන කියලා. ඒකට මන කියන தത്വෙදී රූප ශබ්ද ගන්ධ රස අතර වෙනසක් නැහැ. ඒක ඇතුලේ පිට කියලා වෙනසක් නැහැ. ඔබේ මගේ කියලා වෙනසක් නැහැ. යුනිවර්සල් කොන්ෂස්නස් එක වගේ කියලා කියන එක බේසික් සබ්ස්ට්‍රැට් එකයි. ඒක මේ මට උනාද ඔබට උනාද ඊයේ උනාද දැන් උනාද එළියෙද පිටද මොකක්වත් නැහැ. ඒක මනෝ විඥානය පාඩපත් වෙනවා තමයි ඇහැට කියලා රූපයක්ද කන්න කියලා හත්යක්ද වෙන්න පුළුවන්. අර මන කියන தത്വෙදී ඔක්කොම ප්‍රයිමෝඩියල් එනර්ජිස් තියෙනවා. ඒවා නලියනවා. ඒක බලනකොට අපිට මේ ලිස්ලස් අපිට ෆිගර් අවුට් කරන්න බෑ මොකද අපේ සංඥාවලට අහු වෙන්නේ නැහැ. මොකද සංඥාවල අහු වෙලා තියෙන ඒක උඩට ගොරසුනවා. දැන් මේක ලේබල් එකක්වත් මේකට ගන්න බෑ. ලේබල් ගන්න ඉස්සලා තත් ඒ නිසා මුද්‍රජානන්ත දේශනා කරනවා මේ ලෝකේ යම් තාක් දේවල් තියෙනවා ඒ හැම දෙයක්ම ලේබල් එකකින් නමකින් කෙලසිලා තියෙනවා. මේක තව දෙයක් වෙලා නැහැ. යමක් කියනවා දෙයක් වෙලා නැහැ. ඒ නිසා ලේබල් එකක් ගන්න බෑ. එතකොට අපිට පේන්නේ we lost. ගැන මම නැතිව. මේ මනින කරන මමයක් ඇතුළා ලේබල් එකක් ඇතුළා අපේ යාර කෝද මිනු කෝද මොකක්වත් නැහැ හැබැයි නෑ කියන්නේ දැන්. මේ අත්දැකීම නෑ කියන්නේ. මේකේ යටට කාරණකව යන්න ඕනේ. ඊට පස්සේ තමයි තියෙන්නේ හොඳට දෙල්ලන් එළිවෙන ජාමෙට කියලා. තව අඩියට යන්නේ එකයි තියෙන්නේ. ඒක සම්පූර්ණ සාධාරණ හිතේ තියෙන ප්‍රඥාව දැනෙනවා. සංහතද සංඥාව නැහැ නෙවෙයි සංඥාවට හරි වැඩිපුරකමක් නැතන සම්බුදලා නැහැ. සංඥාව කියන්නේ තමයි තාම ඥාන පිටිකෙමිට කියලා තීන්දුව වෙලා නැහැ. ප්‍රයිමෝඩියල් සබ්බචිත්ත සාධාරණ සාධාරණ චෛසික වල කොහොමද කොටේ සඳහන් කරන්නේ පස්සේ වෙන සංඥා චේතනා මනස්කාරය. ඒ කියන්නේ පස්ස පංචමක ධර්ම ගත්තාම සම්පචිත්ත සාධාරණ වල ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. නමුත් වැඩේ වෙනකට වෙන්නේ සංඥා චේතනා පස්ස වේදනා මනසිකාරය. ඉතින් මේකෙදී විශාල දාර්ශනික ගැටලුවක් තියෙනවා. මේ දෙකෙන් කොයි එකද හරි කියලා. චිත්ත වේදික බලනවා නම් ස්පර්ශය නිසා තමයි වේදනාව පහළ වෙන්නේ. වේදනාව අනුවයි සංඥාව පහළ යම් වේදේති තං සංජාන. තින්නම් සංගති පස්සෝ පස්සෝ පච්ච වේදනා වේදන යම් වේදේති තං සංජාන. ඒ නිසා පස්ස වේදනා සංඥා කියන එක තමයි ඕඩර් එකේ ඉන්නේ. ඒ නිසා මේ සමහර තැන් වල තියෙනවා පස්ස වේදනා සංඥා තේසන මානසිකාර කියන එක පස්ස පංචකට ගන්න. නමුත් යම් තැනක තියෙනවා සංඥාවේ පටන් ගන්න. සංඥා වේදනා පස්ස වේදනා සම්මනසිකාරය. ඒකට පොඩි ක්ලූ එකක් ඒ මහසි සායදෝ පෙන්නලා දෙනවා. පණිකරය ඒක මේ ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් නේ කියලා නමුත් මම කියන්නේ කටට පිළිගන්නේ. අපි පළවෙනි සැරේට අපි සක්මන් කරගෙන යනවා කියලා හිතන්නේ. සක්මන් කරන ගිහලා අපි හිත හොඳට තියෙන වගේ ලකුණු. ගිහිල්ලා හැරෙන වෙලාවේදී රූපයක් පේන දැන් අපි හිත කැදෙනවා. සායීකින් හිත රූපෙට කැදෙනවා. රූපෙට කැදිච්ච ගමන්ම අපි ඉන්න අප කරා පැමිණ කවුරුන් ඉන්නවයි කියලා ඒ පළවෙනි සැරේම අපිට පේන ගෑනියක් දෙමින් එතන සුදක් පේනවා. ඒ සුඛ පේනකොටම දැනගත්තොත් හිත පිට යන හදන එක අපිට ආයෙම අපි දක්නේ ඉන්න පුළුවන්. නමුත් දකින්න දේ බලන්න කෑදරකමක් ඇති වුණොත් අපි ස්ටේජ් එකම වම දකුණ පාවා දෙන්න වෙයි. ඊටසේ පළවෙනි චිත්ත වීදියේදී අර සුඛ දකින්නකොට පස්ස වේදනා සංඥා චේතන මානසිකාරය යනවා. දෙවෙනි චිත්ත වීදියේදී පය පාවා දෙන්න රූපේ බලන්න ඕනේ කියලා එන්නේ සංඥාව ඉස්සර වෙලානේ. දෙවෙනි චිත්ත වේදේ දකින්නේ මගේම සංඥාව ඉස්සරගත්තු චිත්ත වේදියා. සංඥා අනුව චේතනා බලලා චේතනා අනුව ගන්න පස්ස මනසිකාර හිටල ගහන. ඉස්ලාම එක ඇත්ත ඇති හැටියෙන් දකින්න දෙවෙනි එකේදී මට ඕන දේ මම බලනවා. ඒත් කියනවා ඒකේ වර්ණයවත් හැඩයවත් මොකක්වත් පේන්නේ කියලා. එවැනි මොඩකමක් කරන්නේ හතර දැනයක්වත් බැලුවත් පස්සේ මේ අපි විනියේ මා කරා බැලුනේ කළු සුදු බේදේ පේ. එතකොට ඒ කියන්නේ වම දකුණෙන් අඩු ගන්න චිත්ත විද්‍ය හතරක් ඈතට ගිහින්. මේ පැත්තට යනකොට අර පැත්තට යනකොට වෙනවනේ එනකොට කොස් වෙනවද නැද්ද කියලා ඊට පස්සේ ආපහු සින්ක්‍රොනයිස් කරන්න කියලා කියන්නේ. ඉතින් කැඩලා. ඉතින් ආපහු දැන් අර පැත්තට ඉස්සලා මෙහාට එනකොට එක්ක කාන්තාවක් දෙන්නත් පුළුවන් පිළිවිත් වෙනවා. දෙපැත්තට ගෙනින් කරන්නේ යනකොට ඒනකොට මගේ එහෙම නැති වුණා සාමාන්‍ය කවුරුත් නැති සම්බන්ධ කැලේ කරනකොට උනන නැති වෙන්නේ. විදිනකොට තියෙන සත්‍ය වගේ නෙමෙයි හැරෙනකොට සත්‍ය ටිකක් කොද්දන්නේ. කොද්දන්නේ කනට නහයට දිවට දුවනවා. දුවනකොට හොඳට සතිමත් වුණොත් සිංහලයට කියන්නේ සුද දකින්නයි කියලා. හැබැයි සුද දැක්කා. මම දන්නේ කියන්නේ පිළිපෙති කියලා. මේක දාගන්නකොත් එතකොට එකෝකක් නැත්නම් මගේ හන වේගේ අඩු වේගකින් ගියොත් මට කරන්න පුළුවන්. මම වැඩි වේගකින් එහාට මෙහාට යනවා නම් මම කැරින් මුතු මට ඒක දෙයට වෙන්න පුළුවන්. ඒ වගේ ඇත්තටම එක එකන අක්‍රම සහ විදි හදා ගන්නවා. මේ එහාට යනකොට තියෙන සතිය හැරෙනකොට කඩා ගන්න නැතුව හිත ගේන්නේ. නමුත් ඒක කැඩෙන එක අභ්‍යාසයේ ලක්ෂණයක්. පරියන්ක වගේ නෙවෙයි සක්මන දීලා තියෙන එතෙන්දි කැඩෙනවා මොනවට පුළුවන් නම් කොට ගන්න කියන එක තමයි අභ්‍යාසය. අර අර හවසට එන්න හොඳ එකක් තමයි. මේ කුරුදු කට්ටියක් එක්ක කරන්නේ මේ මේ දෙන්නේ අලුත් දෙන්නේ කියලා කියලා සක්මනකට මුසුදු දෙන්නේ. ආ දැන් මේ මීටරයකට දාගන්නේ නැහැ. මීටරයකට දාගන්නේ නැහැ. ඒක හරි. දැන් ආ බජාරයකට අලුත් බල්ලෙක් ආවොත් එන්නේ. <laughs> අනිත් බල්ලෝ දඟලනවා. ඒකත් <laughs> දෙපැත්ත බලලා තමයි මොකද කියන්නේ මොකද කියන්නේ ගන්නවද අද්ද කියලා ඒක. මේක පාඩම තමයි භාවනා කරනකොට විකට මේක සම්බාරයක් ඉන්නවනම් ඒක ඒක පුරුදු වෙනවා ඒක දන්නවා. මේක කිසිම නෑ මේක වැඩ කරනවා. ඒක අභ්‍යාසයක්. ඒක අපිට තියෙන ටාස්ක් එක. අපිට තියෙන අලුත් පාඩම. ඒ නිසා මේ පස්සපච්චපක ධර්ම වගේ දේවල් වල උනත් ඒක හැම වෙලාවෙම සිදු වෙන්නේ ඇති හැටි දැකීම නෙවෙයි. හරි ඒ දෙයට අර දෙයට යන්නේ ඉස්ලාම සංඥා මුල් කරගෙන චේතනා මුල් කරගෙන ඊපස්සේ චේතනා මුල් කරගත්ත පස්සේ පංච ප්‍රධාන පහල. ඒකට what you see that you are අපි. කියන්නේ මනෝද්වාරයට කැදෙනවා. මනෝද්වාරය කියලා කියන්නේ ෆිලොසොෆයිසින්, ඩේ ඩ්‍රීමින්, ෆැන්ටසයිසින් කියන්නේ.